අවසරයි ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද කාර්යක්‍රමයේදී විපරිදි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙළක ආරම්භ ලබා ගන්න බලාපොරොත්තු වෙමි. මම හිතන්නේ අනාගත මාත්‍ය සූදානම් වෙලා ඉන්න ප්‍රශ්න ඉදිරිපත් කරන්න අපි ආරාධනා කරමු ලිඛිත ප්‍රශ්න වලින් අනිවාර්ය සභාවාරේ ආරම්භ කරන විදිය. අවසරයි ස්වාමීන් වහන්සේ. අද ඉතින් ඇවිල්ලා තියෙන ප්‍රශ්න දෙකක් සිංහල සභාව සිංහල ප්‍රශ්න ආරම්භ කරන්නේ ගරුතර ස්වාමීන් වහන්සේ ආනාපානයේදී උෂ්ම වැදෙන ස්ථානයේ නාසික අග්‍රයයි. එය ආස්වාදයේ සීතල ප්‍රසවාසයේ කුණු කුණුසුමට දැනේ. විනාඩි දෙක තුනක් ඇතුළත ආනාපානය ගෙවි යයි. එවිට මනෝවල සිදුවීම් දෙස උපේක්ෂාවෙන් බලා සිටින්න. විනාඩි 15කින් පමණ පසු ස්ථේත අන්නදාන තත්ත්වයකටපත් වේ. මෙය නිින්දක් නොවේ. සතිය පවතී. නිින්දකට ඉඳා පිටු. මෙහිදී සතිය ඩබල් ඩෝස් ගමන ලෙස ඔබ වහන්සේ දැසූ වෙනවා. එක සතිය ඩබල් ඩෝස් ගැනීම ලෙස ඔබ වහන්සේ අදහස් කළේ සතිය සමග අවධානය තවත් දියුණු කිරීමද දෙක මානසිකයේ සතිය අවධානය දියුණු කලෙමි. ඒ විට නිසක් වැනි තත්ත්වයට ඉන්නකොට සතිය විසින් සුළු තුලනය කළේ. මේ අමතුලිත බව එම පදයන්ගේ අවසන් වනතු සුරුම පවත්වාගෙන ගියේ. ඊළඟට තවත් කතිය දුරු කළ යුතුයි. වැඩි කළ යුතුයි. මෙයට වහන්සේගේ අදහස් ප්‍රකාශ කරලා වහන්සේට පෙරවන් සරණයි. ඩබල් ඩෝස් නැත්නම් බූස්ට් ඩෝස් කියන එකෙන් අදහස් කරන්නේ uh, වාහනයක් ස්ටාර්ට් කරනකොට කාර් එකේ බැටරියේ විදුලියෙන් ස්ටාර්ට් කරාට ඊට පස්සේ දුවනකොට බැටරිය කාර් එක දුවනකොටම charge වෙනවා. ඒ වගේ කොතනකින් ආපි සතිය ස්ටාර්ට් කරගෙන යන්න පටන් ගත්තාම හයිබ්‍රිඩ් කාර් එක වගේ බ්‍රේක් ගහන ගහන වෙලාවට බැටරිය charge වෙනවා. ඒ නිසා දුවනකොටත් බැටරිය charge වෙනවා. ඒ බැටරිය charge වෙන නිසා ආරම්භක යෝගාවචරයට වැඩිය අධ්‍යක්ෂින් සහිත යෝගාවචරයදී බැටරිය හොඳට charge වෙලා තියෙන්නේ සති බැටරිය. ඒ නිසා යාට පුළුවන් අමතර එනර්ජි රිලීස් කරන්න. ඒක රිලීස් කරන්න ඕනේ අවශ්‍ය වෙලාවට. ඒක ඒක තමයි අරමුණ රූපාරම්මණය රූප සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කරන වෙලාව වෙනවා. රූපේ කියනවද නැද්ද? අසපසස් දෙක අතර වෙනස හොයන්න බෑ, මිනී කරන්න බෑ කියලා ඒ හැඳි ගෑවිච්ච වෙලාවක්. ඒ නිකන් ගොජ දාන වෙලාවක්. ඒකෙන් ඉතින් නීරසකම කම්මැලිකම එනවා. අන්න එතනදී යෝගාවචරයට මේ ඩබල් ඩෝස් පාවිච්චි කරන්න වෙනවා. බූස්ට් ඩෝස් එකක් තමයි Taman දැනගන්න ඕන Taman හිතනකට වැඩිය Taman තුල වීර්යයක් තියෙනවා කියන්නේ. ඒක බුදුහාමුදුරුව අපිට දෙන එකක් වගේ. භාවනාවෙන් අපිට ලැබෙන එකක්. දෙක Taman නොසිතෝ විදිය බාධකත් ලැබෙනවා. ඒ බාධකට ලෑස්තිලා යන්නේ එක ඩබල් ඩෝස් එකේ එක පැත්තක්. එහෙම එනවා. ඒක භාවනාවේ වැරද්දක් නෙවෙයි. ඊගාව පන්තියට දාන්න කරන අභියෝගතා පරීක්ෂණය. ඒකට තිබුණ සතිය බෑ ප්‍රශ්න ආවයි කියලා පශ්චාත්තාප වෙන්නත් බෑ ලෑස්තිලා යන්න. ඒල්ලෙවටලා ඒ අරමුණ සියුම් වෙදිත් අල්ලන්න දෙයක් නැහැ කියලා කියෙදි සාටන පාවා දෙන්නේ නැතුව precise aiming and vigilant diligent effort දාගෙන ඉන්නකොට එතන දොර කවුළු විවෘත වීමක් සිද්ධ වෙනවා. ඒ දොර කවුළු විවෘත වෙන්නේ නොදන්න කමට. unknown කියන එකට. uncertainty එකකට unpredictable පැත්තකට. ඉතින් ඒකකොට අර ලෑස්තිලා ගියකන මේකට බය වෙන්නේ නැහැ. ලෑස්තිලා ගියේ නැති එකන නොදන්න ශේෂයකට ගියයි කියලා එයා විචාරට අඩියක් ඉස්සරහට තිබුණා අඩි දෙකක් පස්සට ගන්න. ඒ කියන්නේ අර සද්ධාවක් නැහැ. එයා ලෑස්තිලා ගියේ නැහැ. උපදේශ ලැබිලා ගිහිල්ලත් නැහැ. අන්තික එයා ඒ වගේ වෙලාවකට පාවිච්චි කරන අමතර ශක්තියක් තමන්තර භාවනාවේදී ගැන්නේන බව මල කැවිලා තියෙන බව දන්නේ නැහැ. ඒ මල කැවෙන ස්වභාවයට පුත්‍රජානන්සේ පාවිච්චි කරන්නේ ඕපනයික ගතිය කියලා. ඕපනයික ගතිය කියලා කියන්නේ තමයි ඉන්නේ බොහොම ඕලාරික දුර්ලභණක උනාට සතියට වැටලා හරි පාරේ යනකොට ඒක තව ඊට උසස් තැනකට යොමු කරන ගතියක් තියෙනවා. ඒ උසස් ගතියට ගිහිල්ලා ඒක සමාදන් වෙනකොට ඊටත් වැඩි උසස් ගතියකට යොමු කරන ගතියක් තියෙනවා. ඒක හරියට මේ කුඩු ගහන මිනිසයා වැඩි වැඩියෙන් කුඩු වලට ඇපැහි වෙනවා වගේ. ඒ නැත්නම් බොන මිනිසයා වෙනකට වැඩිය ඒ ඒ ඩෝපේ ගානේ වැඩි ඇල්කොහොල් ප්‍රමාණයක් ඕනේ හකට. අබ්බැහිය කියලා කියනවා. ওই වාගම අබ්බැහියක් තියෙන හොඳ පැත්තේ. ඒ ඒ හොඳ පැත්තට එහෙම යොමු කරන ගතිය දන්න කෙනා. ධර්මයේ තියෙන ඕපනයික ගුණේ දන්න කෙනා මම නෙවෙයි අදහන්නේ මගේ ගුණ ධර්ම ටික අදහන්නේ. සද්ධා විදියේ සති සමාධි ප්‍රඥා. අන්න ඒකෙදී ලෑස්තිලා යනවා කියන එක නැත්නම් සුත්ත මේ ඥාන චින්තන ඥාන ඇතුව යන එක නම් ඔය අලුත් දෙයක් ආවයි කියලා නොදන්න ශේෂයකට ගියයි කියලා අපව වැඩි පසර ගන්නෑ එයා දැනගන්නවා මට බුදුහාමුදුරගේ සාධන තියෙනවා ධර්මයේ තියෙනවා සංඝයා තියෙනවා සීලේ තියෙනවා කියලා ඉදිරියට යනවා ඉතින් ඒ නිසා කොයි වෙලාවකදී දීන භාවයේ නිදිමත භාවයනකොට ඒකට අල්ලුව දාගෙන ඉන්නකොට මොකද්දෝ අවදි වීමක් වෙනවා ඒ අවදි වීම නිින්දට අවදි වෙනවා වගේ කියන එක තමයි ඔය වෙස්ටර්න්ස් ලාගට කියන්නේ. හීනෙකට අවදි වෙනවා වගේ. තමන් දන්නවා කිසිම දෙයක් කරන දෙයක් නැහැ. කිසිම ඝර්ෂණයක් නැහැ. තමන් නිකන් මේ අනන්ත අවකාශයකට එහෙම නැත්නම් කිසිම දෙයක් නොකර සියල්ල ලබන තැනට. කිසිම දෙයක් නොකර සම්පූර්ණ පිළිච්ච කමකට එනසම් සන්තුෂ්ඨතාවයකටපත් වෙනවා. ඒක අපේ හිත දන්න එකක් නෙවෙයි. අපේ හිත දන්නේ මේ ආනිසයෙන් ලබන සතුටුත් භාවය. අතන තියෙන නිරාශයෙන් ලබන සතුටුත් භාවය. ඉතින් ඒකට ලෑස්තිලා ගිය එකන ඒක තමන්ගේ තාත්තගේ බෝධලිය වගේ බාර ගන්න. ලෑස්තිලා නොගිය එකන ඉති විදෝගතාව කියන පිටිපතට දෝන දෝන එනවා. අම්බෝ යකෙක් දැක්ක භූතයෙක් දැක්ක දන්නේ නැති එකක් දැක්ක. ඊට පස්සේ අර දන්න ඒ ස්ටේට් එනවා. එයා හිතනවා මේ නොදන්න රසකරේ දන්නේ නැහැ හොඳයි කියලා. ඉතින් ඒකට දෙල්ලක්කාරකමක් ඕනේ. ඒක සාහසික ගතියක් ඕනේ. උපයවුවට උපයපු දෙයක සමාදම් වෙන්න. ඉතින් සම්සම් ඩබල් ඩෝස් කියන එකෙන් මේ ඔක්කොම වගේ කියවෙනවා. වැඩිපුර ශක්තියක් තියෙනවා අදාහගන්න. දෙක යම්නේ දුෂ්කරතා මතු වෙන්නේ ඊගා අභියෝගතා පරික්ෂණයට. ඒක ජය ගත්තොත් මම නෙවෙයි දිනන්නේ ධර්මතාවයක් දිනන්නේ. මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බාටපත් වෙන්න හදනවා. ඉතින් ඒකයි අනුග්‍රහ කිරීම සාසනීය කටයුත්තක්. පුද්ගලික ලාභ තියෙනවා. ඒක ශාසනික කටයුත්තක් හැමෝටම කරන්න බෑ. ඒකට විශාල පින්මහිමයක් ඕනේ, කලපුරුත්තක් ඕනේ, සත්‍තු ශාස්ත්‍රයක් ඕනේ, කලින් කරපු අත්තරදිටි ඕනේ. අද කොහොමද මම යනවා කියලා ඒ අරගෙන යන ගතිය ඕනේ. ඉතින් ඒක බොහෝ විට මේ ඒව එකලස් වෙන වෙලාව කොහෙදද කියන්න බෑ. කොතනදීද කියන්න බෑ. ඒක නිසා මේ භවනා කරන එක නයි වගේ නවමෝතාවලට අලුත් දේවල් වලට එන්නත්නම් නිකන් කියන අනතුරුදායක තත්ත්වවලට අත්විත කැප වෙන්න ඉදිරියට යන ඒ සෙල්ලක්කාරකම් තමයි මෙතනින් අදහස් කරන්නේ. මේක එකක් නෙවෙයි අවස්ථා කීපයකදීම කරනවා. එක එක පැතුලින් කර කර අපි හැකියාවල් ටික පෙන්වන ඔබ හිතන කාට වැඩි කොටක් හැකියාවල් තියෙනවා කියන එක. ඒ කියන්නේ අපේ abilities potential එක අපිට කවදාවත් හිතා ගන්න බෑ. බුදුන් එක්ක ධර්මයේ එක්ක ගමනක් සංගයත් එක්ක ගමනක් ගියේ නැත්නම් අපි අපේ දන්න පොඩි පොඩි මේ හැකියාවල් ටිකක් ඔළුවේ තියාගෙන හැබැයි කවදාවත් මනුස්සකම එළියට එන්නේ නැහැ. අපි බුද්ධ ධර්ම සංගත් එක්ක වැඩ කරන යනකොට අපි මේ ඕපනයික ගුණයෙන් සුද්ධ කරලා දානවා සුද්ධ කරilla. ඒක පුදුමාකාර හැකියාවක් ඇති කරලා දෙනවා. ඒක නිසා කිසි කෙනෙකුට දොස් කියන්න බෑ හැම කෙනාම ප්‍රභාවයක්. එයා දන්නේ පිළ වෙනම කතාව. හැබැයි බුදුහාමුදුරුවෝ හොඳටම දන්නවා එනසම මේ පාරේ ගියොත් මිනකණියක් අපි නැත්නම් මේ මනුස්සයා මේ පිබිදෙනවා කියලා. ප්‍රබුද්ධ වෙනවා කියලා. අපේ තියෙන දැනුම තමයි අපිව මෙට්ටයි කරන්නේ. අපි දන්න විශේෂයේ තමයි අපිව මෙට්ටයි කරන්නේ. ඒ නිසා අපි හොඳ වුණොත් අපිට කවදාවත් වඩා හොඳ එක අල්ලන්න බෑ. අපි හොඳේ ගිල්ලයි. අපි උපයා ගන්නකට හොඳේ ගිලීම නිසා වඩා හොඳ ළඟට ඇවිල්ලා කතා කරත් අපි කියනවා තන්නේ කම්දයි නොදන්නේ කාට වැඩි කියලා. අපි දන්නේ නැති ඒ අනතුරුදායක වගේ වේන එක බුදුහාමුදුරුවෝයි ධර්මයේමයි සංඥාමයි නමුත් හොඳ වෙච්ච කෙනෙක්ට වඩා හොඳ අල්ලන්න බෑ මොකද හොඳේ කියලෙනවා අපි කියනවා හරමිටි වාරයි කියලා ඒ නිසා අපිට ඉදිරියට යන්න බාධා වෙලා තියෙන්නේ තමයි හොඳ ටික ඒ නිසා හොඳ නරක දෙක අතාරින මිනිහට ඒක ගෙලින් අපාය යනකොට නැත්තම් කිසම් කොට යන්න පුළුවන් නැත්තම් නිවනට යන්න ඒක ඉතින් තම තමන් කරගන්න ඕන මිසක් මම නම් කියන්නේ නෑ ඔන්න මං කිව්වයි කියලා කියන්නත් එපා කතාවක්. ඒක ඉස්සරහ තියෙනවා. දන්නේ එක දන්නේ යකා හොඳයි කියලා ඉන්නවනම් තමන්ගේ හොඳේ ආඩම්බර වෙලා ඉන්න පුළුවන්. අපි නිවන ලැබෙන්නේ නෑ. අර අර ඉස්කෙක ගත්තානේ එක්ක අපායට එක්ක විසංගොඩුවට එහෙත් නිවන. ඔය විසංගොඩුවේ නිවන බොහෝම සමානයි. ඒගොල්ලෝ හිතුවට මේ ඒ දෙන්නගේ ගුණ ලයිස්තු එකමයි. අර පිස්සගේ ආර්යනාංශයේ ගුණ ලයිස්තු දෙක උඩයට කරමාරු වෙලා තියෙන එක තමයි තියෙන්නේ. තියෙනවා සෙන්ටල් සයිකෝපැත්ස් කියලා පොතක් ඔය. බිල් හැමින්ටන් ලියුවේ එකක් අපිත් එක භාවනා කරපු එකේ. ඒ මිනිස්සු සංසන්දනය කරලා පෙන්නන සයිකෝපැත් කෙනෙකු ඒ කියන්නේ විශේෂුයි. හතන් වාදයේ ලකුණු දෙකමයි. ඊස පටන් ගන්න තැන තමයි රහතන් වහන්සේ ඉවර කරන්නේ. අනන්ත පටන් ගන්නකොට ඊස ඉවර කරනවා. දෙන්නගේ ફોકස් වෙලා නැහැ හැම වෙලාවෙම මේ ඇස් එක පා වෙනවා පොඩ්ඩක් හිතේ ගන්න ඒ නිසා මේ මේ වගේ තැන් වල කියන්නේ පිස්සන් කොටු කියලා මට එන්නේ ඒ වගේ පිස්සු තියෙන කට්ටිය නම දැන් ඉතල කියලා අහන්න බෑනේ ඉතල කට්ටිය කියන්නේ අපේ අවලාට පිස්සු කට්ටිය භාවනා කරන්නේ නැත්නම් භාවනා පිස්සයි කියලා කියන්නේ පිස්සු කියන්නේ බොරු නෙවෙයි ඒක තියෙන ඔබේ සම්බන්ධතාවය ඉතින් ඒ නිසා මේ භාගයට සම්බන්ධ බව පුළුවන් තරම් කඩාගෙන පණින්න. රාජාවෝ මාහෝ ගංගාවෝ. all frog, na frog, jump into the old pond, flop. ඔච්චරයි භාවනා කියන්නේ. ඉතින් මේකට ඉඳගෙන තපස් රකින්නවා නම් ඉතින් කාලයක් ඉන්න පුළුවන්. එනේ බැන්නනේ ඒ වෙන වෙන එක. ඉතින් මේක ඒ වගේ සංකීර්ණ එකක් නෙවෙයි. මේ වගේ දෙක තුනක් කරුවට පස්සේ මේ ජීවිතත් එක්ක දෙල්ලම් කරනවා කියන එක ජීවිතයත් එක්ක ධාතු කෙලිනොයි කියන එක. ජීවිතයත් එක්ක පරදොස් කියලා වැඩ කරනොයි කියන එක. ඔය සත ජාතිකේ හාව ගින්නට බැන්නයි කියන එක බවුණට ආහාර වෙනස බොහෝ පොඩි දේවල්. ඒක ඉතියක් නැහැ කොහොමද නරන්නේ. ඉතින් ඒක එන්න දෙක තුනක් මේ රිස්ක් ලවර්ස් කියලා කියන්නේ. ඒ බිස්නස් කාරෝ කොම රිස්ක් ලවර්ස්. ඒගොල්ලෝ කැමති සල්ලි දාන්න හරියට නැති වුණා. හරියට පස්සේ ඌ රජා වුණාට ඇහෙන ගණන් සල්ලි දාලා වරද්ද ගන්න. ඒව යන්නේ ඉතිහාසෙට. ඉතිහාසෙ කියන්නේ හරියට විතරයි. මේ බිස්නස් කියන්නේ ඒකයි. මේකත් හොඳ බිස්නස් එකක්. භාවනා කරන එකක්. ඉතින් මං කියන්නේ මේ මේ වගේ අර එතෙන් ගියාට පස්සේ පෞරුෂත්වයේ ඉන්න ඕනේ, පරිසරකේ ඉන්න ඕනේ. කෙලස් එක කිසිසේත් අනුකම්ප කරන්න එපා. කෙලස් වලට මූණ වහලා ගහන්න ඕනේ. කෙලස් ආවට පස්සේ අනුකම්ප කරන්න එපා. මට ඥානසක් ආව නම් මොන විදිහකින්වත් ආයෙ කෙලස් වලට රූප කරන්න වෙන්නේ නැහැ. මට්ටම්ම කරන්න ඕනේ. ඒකට ආස්තාව ගැනීමකට කියනවා ඩබල් ඩෝස් බූස්ටර් ඩෝස් කියන එක පාවිච්චි කරනවා. මගේ ශබ්ද පාල් වාසි ශබ්ද මාලාවේ කියන වචන අනිත්‍යම ලැබුණා. නන්ද ස්වාමීන් වහන්සේ ආරම්භ භාවනාවේ යෙදී විශේෂ කුස්මලයල නොදැනෙන මාතවල පැමිණි විදිහ. ඝන ශරීරයේ අවකාශයට සමාන වේගන යනවා ඉන්දියයි. එය දැනෙන්නේ අනුපාත අවකාශයේ ගෙනීම. නමුත් වේදනාව දැනෙන. වේදනාව වේදනාවන් අවකාශයේ ඇති වෙමින් නැති යන බව ඇඟියයි. වහන්සේගේ උපදේශය බලාපොරොත්තු වෙමි සර්වන් සරණයි. ඔ මේ වෙලාවේදී පෙනෙන රූප ධර්ම වේවා නැත්නම් නාම ධර්ම වෙන වේදනාව වේවා. පුළුවන් නම් මම සහ මම නොවේ කියන සීමාව බලන්න එතන ගියාට පස්සේ. කෝටිකද මම කෝටිකද මම නෙවෙයි කියලා. ඔතෙන් දැනන සීමාව දී වෙලා. ඕනේ නම් මේක මගේ කියලා ගන්න පුළුවන්. මගේ කිව්වොත් වේදනාව හිතනවා. and you can get a distance from the pain වේදනාව දිහා බලන්න ඉන්න පුළුවන් ඉතින් එයා ඇවිල්ලා එයාගේ රංගනේ රංගපාල යනවා හැබැයි මගේ නෙවෙයි ඒ වගේ distance එක ගන්න නම් ඒ රූපයෙන් ඕක අල්ලන්න ඕනේ අල්ලලා ඊට පස්සේ වේදනාවට යනවා ඊළඟට ගියාට පස්සේ ඉතින් හැමතැනම සමාන දුක් වේදනා සමාන දෝමනස් වේදනා ඒ හිත හිත විතරන්නේ නැගිටපු ගමන් නැහැ. අද ගලපු ගමන් නැහැ. ඉතින් ඒකකොට තේරුම් අරගන්න මේ වේදනාවල වේදනා නම් කියනවා දුක් වේදනා සහ දෝමනස් වේදනා. මම සා මම නෙවෙයි කියන දීමාව. පරිහරදාව. පැට කඩුල්ල. කොහිද කියලා බැලුවොත් එහෙම එක ස්වභාවේ නැහැ. මේ රූප මගේ මේ රූප මගේ නෙවෙයි. මේ වේදනා මගේ මේ වේදනා මගේ නෙවෙයි කියලා ඉතින් ඒකට ඉන්දියා සර්වචනාංශ දෙනවා ආර්ථික සාහනාංශයට අජ්ජත්පට විධාතු අහිතහපට විධාතු අඩේ ධාතු රේසා රාහුලය මේ ඇතුලේ තියෙන පටවි ධාතුවත් බාහිරේ තියෙන පටවි ධාතුවත් හුදු පටවි ධාතු. ඒව දන්නේ ඒ පටවි ධාතුව දන්නේ මම මේ අධ්‍යාත්මයේ ඉන්නේ මම මේ රාහුල ආඳුරන්නේ ඉන්නේ මම මේ ඥාන කෙනෙක්ගේ මම මේ පිළිමි කෙනෙක්ගේ මම මේ ජීවි තැනක එයා දන්නේ අපි තමයි මෙතෙන් ඉඳලා මගේ කියලා ගන්න මෙතෙන් ඉඳලා මගේ නෙවෙයි කියලා ගන්න අන්නේ සීමාවෙන් තමයි අපි බදාගන්න කෙලස් ටික අපි බදාගන්න දුක් ප්‍රමාණය කීම කරන්නේ එන්නේ එන්නේ එන්නේ තමන්ට සියල්ලගේම සමානකමක් දැක්කම බාහිර පටවි ජාති වෙන අජ්ජත් පටවි ජාතිත් තියෙනවා. මේ දෙකේම න්‍යාය ධර්ම එකයි. මට කියලා පටව ගන්න ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න නඩත්තු වියදම වැඩි. ඒක තේරුම් ගන්න දහස් වහරා වෙනවා. ඒක රූප රූපාකාරයි. වේදනා රහත් වෙනවා. සංඥා රහත් වෙනවා. සංස්කාර රහත් වෙනවා. ඒ සෙල්ලම් හතර දැක්කට පස්සම විඥානය කියලා මේ මේ පොදු තලයේ බෝඩර් එකක් ඇදලා මේක මම මේක මම නෙවෙයි කියන බෙදීම කරන එක තමයි විඥාණය කරන කෘත්‍යය. split and rule. split and rule. මේ සමෝසයේ තියෙන එකෙන් එයා කොහෙන්දෝ නීතියක් දාගන්නවා මේක මම මේක මම නෙවෙයි කියන. දාගත්ත ගමන් කවදාකවත් දුකක් එන්නේ මම නෙවෙයි කියාගත්තේ. එන හරියක් දුකේදී මම කියාගත්තේ. ඒ නිසා තණ්හායි ජායති ශෝකෝ, ප්‍රේමතෝ ජායති ශෝකෝ ඒ නිසා භව රෝගය සදන්නා රූපෙට මස්තියයි දු ප්‍රේම කලේ මොයිදින් දෙකිය. ඉච්ඡර භව රෝගේ හදන දෙයක් මම කියලා අල්ලගෙන කෝ සත්‍තතාමේ සංසාරේ දුක කෙල්ලවර වේ නිර්වාණී ඉතින් අල්ලගත්තම මොකද දුකයි. ඒක ඔතෙන්දි දාන්න. ඒක වේදනා පැත්තට ගියාට පස්සේ යම් ප්‍රමාණයක් මගේ ගෝණේ ඒ සමාන පිළිවෙල. කවුරු හරි කියනවා ඒක මමත් නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය කියලා කවුරුවත් නැහැ අපිට දොස් කියන්නේ. අපිට පෙස්සංගාය. ඒකට අපි කියනවා විද්‍යාව. ඒ ලෝක ප්‍රදේශයක් බදාගත්තොත් ලොකු දුකක් කියනවා. ඒ විසරකාවගේ මිනිමිලියක් මැදලා දැන් වගේ සුජානාතර පාන්තුකෝල් දෙන්නේ නැහැ. ඒක කටේ ඉවර කරලා එළබුදු ආන්දරණ දාන් කරනවා අනේ රහත හිටපු මිනිමිලියන්ගේ හොන්තම හොරතල්ලකි මරුණා ඒ අඬනවා ඒ සෝවන් වෙච්ච අම්මලි සරබුදනාසේ කියනවා මේ විසකා මේ සරත්තුන කොච්චර ජනතාව කරන කෝටි 8ක් ඉන්න ගාංශ ජනතාව එතකොට ඒ උඹේ කෝටි 8 උඹේ දරුවෝ කියනවා තරම් කැමති නැද්ද අනේ වාසේ ඒත් මදි මට කිය කෝටි 8ම මගේ කිව්වත් මදි ඒක බලපන් දවසට කී දහහක් මරනවා ඒ සේරම ඔබට කනගාටුයි. කෝටි 8ම මගේ කියා ගත්තා නම් ඒ හැම මරණයකම මරන්න බෑ. මගේ කියා ගන්න ගන්න අඩු නම් මරණ ගන්න අඩුයි. ඒ මගේ කියා ගන්න වැඩි නම් මරණ ගන්න වැඩි ඒ මරණ කාණ්ඩ තමයි වැඩි. ඉතින් බුදුසසුනේ නවුළු අත ගන්න ඔකක් අයින් වෙලා ගන්න. මේ අම්මේ මේ සංහව සංසාරතුර තරන්න. ඒවත් නොවේන හැම මරණයකටම ආදයි. කිසිමොසුතුමා කියනවා යාගේ අයියා නැති වෙච්ච වෙලාවේ පුදුමාකාර ડિප්‍රෙෂන් එකක් ඇවිල්ලා අධ්‍යාපනයත් ඇවිල්ලා ඒකම කඩාන වැටෙනවා. ඊට පස්සේ ලැබසින ඕනලා හැම ඉංගලන්තේ ගිහින්ලා යාට අයියට එනයට හොඳට උගන්වනකොට ඒක දාසක් ඇපල් ගහක් යට වාඩිලා ඉන්නකොට මලමිනියා ගෙනියනවා දැක්කලු. ඒ මිනිස්සු අනනවලු ඕ ගලයා බැලුවා මං අදන්නේ නැහැ. යෙමිණිය පිටිපස්සේ ඇවිල්ලා හරියට අඬනවා. මම අඬන්නේ මොකද කියලා. මොකද මගේ නෙවෙයි මිනිහ. දැන් මගේ වෙච්ච දාසේ මම අයියට ඇඬුවා. දැන් මේ මරණය මගේ නිසා ඒක යා කියනවා අයින්ස්ටයින්ගේ ඇපල් කිටි වෙච්ච ගහ වගේ ආ අවබෝධය ලැබපු ඇපල් ගහ. ඒකෙ මේ ඒත් ඉන්නේ මගේ හරයින් හරි දිගින් හරි නෑයෙක් නම් මං අල්ලනවා. මගේ නෙවෙයි බලන්න බෑ මොකෝ. ඒ නිසා බදාගත්තට යන්න බෑ. බදාගත්තේ නෑනේ. හරි ශෝකයි අනන්න දෙයක් නැතිකම දෙනාට. ඊට පස්සේ අනන්න දෙයක් නැති නිසා වේදනාව එනකොට බලන්න වේද රූපවලත් ඒ අතරමැද අවකාශයේ ඒකට කියන පරිච්ඡින්න අවකාශය කියලා. දැක්කට පස්සේ මම සහ මම නොවේ කියන සීමාව කොහෙද තියෙන්නේ කියලා බලන්න. එතකොට වෙනමම පැත්තකට යනවා භාවනාව මේ අම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා එහෙම නැත්නම් අපි කියන අනාත්මතාවය. පේන වෙලාවේදී ඒක දැක ගන්න පුළුවන් වෙනවා. රූප විතරක් දකින්නට වැඩිය රූප වේදනා දෙකම දකිනකොට ඊට වැඩි අවස්ථාවක් තියෙනවා හැඳිනීම ගන්නකොට මම සා මමන වේ සංඥා වැඩ කරන හැටි. ඊට පස්සේ මේ මගේ වලට මම සැලසුම් හදන හැටි. ප්‍රාර්ථනා පිටුන හැටි, අදිෂ්ඨාන කරන හැටි. මම නොවන දේවල්ට නොකරන හැටි. වැඩියෙන් අදිෂ්ඨාන කෙරුවොත් ප්‍රාර්ථනා කෙරුවොත් වැඩියෙන් දුක් වෙන හැටි. ඒ නිසා සංස්කාර දුක් දෙන හැටි අභේ සංඛාරා දුක්ඛා ඒක ඔක ටික ටික ටික ටික වැඩි අපි හැම ඉලාපසෙන් ගරු ස්වාමීන් වහන්සේ ආරම්භ භාවනාවේදී ටික වේලාවකට පසු ආවල වේදනාව දැනේ මුලින් එතරම් අපහසුාවක් නැතිව සතිය පිළිවිය හැකි අතර මදකින් ඒවා තුනී නමුත් කායයත් එක්ක විට ධනහිතේ වේදනාව බොහෝ තෙයින් දැනේ සතිය යොමුකොට ඉතා දීර්ඝයෙන් පෙරබලගේ වේදනාවේ මුල නැද අඩු ගැනීමට රැයක් හැලෙනවා. විවිධ ශරීරයේ කම්පනයක් දැනෙනවා කල වේදනාව අඩු වශයෙන් පටන් ගෙන වැඩි පසුව අඩු විය අඩු දැනෙන හේම අවසානයේ චෙක් කිරීමට අපහසු වේ. ශරීරයෙන් ධාරිය විදි විශේෂ වේදනාවක් දැනෙනවා. මෙන්න දැලක්ෂණයක් දැනෙනවා. සිටි දෘශ්‍ය බලවත් අවධිකතාවක් දැනෙනවා. දැරීම අපහසු වූ නිසා පාද වෙනස් කිරීමට සිදු වෙනවා. ඉතින් පාද වෙනස් කිරීම කරුණාවට මෙසේ වේදනාවක් විවිධ සත්‍ය පිළිදෙවිය යුතු ආකාරය පහදා දෙන්න දෙනුවත් ගන්න. මේකේ වැඩි යනවා. ඔය වගේ තමයි අපි වෙනදා වගේ වේදනාව පමණින් පාවා දෙන්නේ. බල බල ඉන්නකොට පේන ඇඟ ගැස්සিলা කිලි පොළලා වෙනදා නම් අපි මේකට ඉතිව මාරු කරන දැන් නෑ. අවදියෙන් ඉන්නවා. ඒකට මෙයා එක එක පැතිවලින් පෙරලි කරනවා. ඒ පැතිකන හැම වෙලාවෙම තියෙනවා මේක සහජාසය නෙවෙයි. මේ මේ භාවනාවේ කරන වැඩි. ඊට පස්සේ වේලාවකදී අපි පාවාදීමකුත් කරනවා. තමයි පාවාදීන්නේ ඉස්සෙල්ලා වේදනාවේ බැහැයන් දැක්ක දකින්න පුළුවන් වෙයි. ඉතින් මේකෙන් අපි කරන්නේ අර ටික ටික ටික ටික අපේ ප්‍රතිශක්තිය වඩනවා. වෙනද වේගයෙන් ලේසියෙන් පාවාදෙන වේදනාවට පොඩ්ඩක් ඉඳලා බලන්න. එමේ ඉඳලා බලන වෙලාවේදී මේ වේදනාවත් එක්ක මොනට මොන දාලා ඉන්න ඒ ගතිය හැම එකම ජයග්‍රහයි වෙන්නේ නැහැ. නමුත් එහෙම කරලා කරලා කරලා කරලා ඒ කරන හැම වෙලාවෙම අපේ ප්‍රතිශක්ති වැඩිවීමක් සිදු වෙනවා. දැරීමේ ශක්තිය වැඩිවීමක් වෙනවා. ඒක තමයි යෝගාවචර තේරෙන්නේ. නමුත් Tamanට තේරෙනවා වෙනකට වඩා වේදනාවත් එක්ක මම මූණට මූණ දාලා ඉන්න ගතිය. ඒතකොට යටිහිතේ මේකට ද්වේෂය හොල්මන් කරන හැටි, සමානට සතිය වෙනකට වඩා ශක්තිමත් වෙන හැටි, වේදනාවේ නොදැක්ක පැතිකඩ දක්ෂ හැටි වගේ පුංචි පුංචි ලාභ ටිකක් තියෙනවා. ඒක ලොකු අත්ලාභයක් විදිහට පේන්නේ නමුත් කවදාකවත් ඕක මේ නාස්තියට යන්නේ ඉතින් මේ විදිහට සතිය පිහිටපු කෙනා අසාධ්‍ය ලෙඩක් ආවොදන්සේ නිවන් දකින්න කියලා බුදුහාමුදුරුවෝ කියනවා. අර තේරෙන්න පටන් ගන්නවා ඉස්සර වගේ ලෙඩක් ආවම ලෙඩෙන් එන මේ පීඩාව කරදරය මේ කාලකන්නිකමකට ගන්නෑ අරමුණක් කරනවා. ඉතින් වෙන දැන් ලෙඩ යාට පස්සේ ඥානම්මනම් වගකීම් යුතුයකමක් වැත්තගෙන දැන් කෙලින්ම වේදනාවට මොන දෙයක් වෙන්නේ. ඒකවල සතිය ඇවිල්ලා තමන්ගේ කෘත්‍ය කරලා පෙන්නනවා. ඒ නිසා මේක ලෙඩ වෙන අයට, වයසට යන අයට, මරණයට ඉන්න අයට එනහුවක් පාටපත් වෙනවා. ඒක නැත්තම් අපි වෙන්නේ බය වෙනවා. ඒ නිසා වේදනානාශක වෙනවා. ඒ නැත්තම් දොස්තරලා වෙනවා. දැන් නෑ. දැන් Taman තුලින්ම මේකත් එක්ක වැඩි ඇසුරු කිරීමේ වේදනාවේ වැඩිපුර ඇසුරු කිරීමෙන් ප්‍රතිශක්ති වැඩිවීමක් තමයි මෙතන කරන්නේ. ඒක නිසා මේක තපස්ස කියන වචනයත් එක තමයි මේක යන්නේ. තපස්ස කියනවා කියන්නේ ඒ පිටින් මොනවාරි කරදරයක් ආවට බාහිරේ මොකොත් හොයන්නේ තමන්ගේ හැකියාවල් බලනවා. වැළුණා පස්සේ පාවදෙන එක වෙනම දෙයක්. නමුත් දවසින් දවස දවසින් දවස මේ ආවදෙන්ට යනකොට මොන දේ ප්‍රමාණය වැඩි වීමක් සිද්ධ වෙනවා. ඒක තේරෙන්නේ නැති බව බුදුරජාණන්සේ දේශනා කළා තියෙනවා. තේරුම් නැතුණාට වද දෙන්නත් එපා යන්නට. හැබැයි ඊයේ ධර්මයට නතර කරන්නත් එපා. පොඩ්ඩක් තල්ලු කරලා නතර කරන්න. ආයෙ පොඩ්ඩක් නතරල්ලු කරලා නතර කරන්න. එතකොට Taman තුල වේදනාවේ එන වේදනාවෙන් ප්‍රතිශක්ති වැඩිමක් සිදු වෙනවා. ඒකට ඉවසලා කටයුතු කරන එක කරන්නේ. දෙවියන් සානංගල ස්වාමීන් වහන්සේ භාවනාවෙන් පසු ඇති වෙන ධම්ම උද්දච්චය අවබෝධ කරගන්න ඉවරදෙන්නේ ඉලාදී. එය දැනෙනොත් ඒ නිදීම සාධනයට පැහැදිලි කරගන්න මෙන් ඉල්ලමු. වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ පතමු සෙරුවන් සරණයි. ඒක සාමාන්‍ය මූලධර්ම ප්‍රශ්නයක් ඒ කියන්නේ මේ ධර්මෝදච්චය ඇවිල්ලා ඒක විස්තර කරන ගතියක් නෙවෙයි වචනයක් ඇහිලා ඒක විස්තර අහන අවස්ථාවක්. ආ තාපස් කියතියි. ඔව් කෙසේ නවත් මම හිතනවා මේ මුල් ධර්මයක් පොඩ්ඩක් අපි ඒක අරගන්න මේ විදිහට සතිය නොපිහිටු එකනා සතිය පිහිටන්න පටන් ගත්ත ගමන් එයාගේ නුරුස්නා ගැස් වැඩි වෙන්න පටන් ගන්නවා. සතිය නොපිහිටන එකනා තරහ ගියා ගැහුවා. ආදරයක් ආව දිගවන්න ගත්ත ඉවරයි. සතිය පිහිටන්න ගියාට පස්සේ අපි මේ දෙකම කරන්නේ ඒ නිසා අපිට නුරුස්නා ගැති වැඩි වෙනවා. ඒ වගේම සතිය පිහිටවන ගියාට පස්සේ ඕනම කෙනෙකුට තමන් මට්ටමට නෑ අයලක මේ මේ දීලක් පාඩුකම් කියනවා සත්‍ය අඩුපාඩුකම් කියනවා කියලා තමන්ගේ අත්තානුවාදේ වැඩි වෙනවා තමන්ගේ තමන් දොස් දකින්න ගැතිය වැඩි වෙන්න පටන් ගන්නවා ඒ වගේම ඒකේන අනුන්ගේ දොස් දකින්න ගැතියක් වැඩි මම මේ සත්‍ය පිළිබඳ අප්‍රත්‍යස ප්‍රතිය උත්සාහ කරනවා කිසි කෙනෙක් මට උදව් කරන්නේ කරන හරියක් මට අරියාදු තමයි කරන්න කියලා වන්නේ කුගේ බාධක කෙනාට රිජනවා වගේ අරනවා ඇදෙත් වැඩි වෙනවා ඊට පස්සේ තේරෙනවා මේ භාවනා කරන අයට අපිට හරියන විදිහට නෙවෙයි ලෝකෙ පිටලා තියෙන්නේ කාමේ තමයි. ඒ නිසා මේ ලෝකෙ මට්ටම් කරන්න වෙයි. මේ නැත්තම් කරන්න බෑ නේ. මේ ලෝකෙ පිටලා තියෙන්නේ මට ඕන විදිහට නෙවෙයි කියලා එඩන්ටික් කියලා කියන්නේ ලෝකෙ හරියට මට ඕන විදිහට දුවන්නේ නැහැ කියලා මේ මේ හතරම සම්මුද්දච්ච හතරක්. සතිය නැති නැති කෙනාට පිටන්න උත්සාහ නැති කෙනාට මේව ගානක්වත් නැහැ. ඒ නිසා සතිය වඩන්න යනකොටම අන්නට ඉස්ත්‍රිාවක් ගැප් ගත්තා වගේ දැන් ඇතුළේ විශාල රසායනික ශරීර වෙනසක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ ආරම්භය. ඒ නිසා කාටාරි අපි සතිය අඳුල්ලා දෙනවා නම් කාටාරි අපි කියලා දෙනවා නම් මතක තියාගන්න ඕනේ අර සතිය පිහිටියා නම් එයා හිතියට වැඩිය අපහසුතාවයකටපත් වෙනවා. ඒ නිසා සතිය පිහිටලා දෙන්න ඕනේ පංචක සාධක තියෙන තැනක විතරයි. ඒ වෙනසෝ මේ අතරමං හන්දිරු බණ කියලා සතිය පිහිටවන්න යන්න බෑ. මොකද දැන් ඇමරිකාවේ පටන් අරගත්තා. මේ මෙතෙක්කල් රිසර්ච් කරා සතිය after effects and side effects කියලා. ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරුවා සතිය after effects and side effects නැහැ කියලා. දැන් පළවෙනි ආටිකල් එක බලවුණා සතිය after effects කියනවා side effects කියනවා සතිය කරන්න ගියාට පස්සේ බිස්නස් පිළිබඳව තියෙන ආශාව නැති වෙනවා කියලා. සතිය කරන්න ගියාට පස්සේ පෞල් වල ප්‍රශ්න පෞල් වලට ප්‍රශ්නයක් වෙනවා මිනිස්සයා. මොකද මේ ඉස්සර තිබුණ සාමෙත් නැති වෙනවා වගේ එකක් වෙනවා. මොකද මේ මාසයේ අවුල වැඩවලට යෙදෙන කාලේ අඩු වෙනවා වගේ එකක් වෙනවා කියන්නේ. ඉතින් ඊට පස්සේ කියලා දෙනවා මේ කාන්තියම භාවනා කිරීමෙන් ආපු එකක් කියලා. ඒකට හේතුව මේ කිහිල්ල කිහිල්ල කියන්නේ මේ සම්බුද්දච්ච කියන කතාවක් අහලක් නැහැ. සතියෙම සතිය පටන් ගන්නසොත් ඒක ලහුණු දිනව පටන් ගන්නකොට. නුරුස්නා ගති වැඩි වෙනවා. ඉතින් මේකට මේ දෙන්නේ දැන් තමයි අපි යුනිවර්සිටි එක අපේ ඉන්න කාලේ නිවාඩියෙන් පස්සේ ආපුවාම මේකාම කතා මල්ලක් අරගෙන ඉන්නේ. ඉතින් පටන් ගත්ත දවසේ මුළු රෑ තිස්සෙම එක එකම මචං ඔබ දන්නේ නැහැ මේමයි කියලා පටන් ගත්තාම එළි වෙනවා තේරෙන්නේ නැහැ. හැම එකම ගියාම ඉතින් උන්ගේ බලාට එකක් කියන්නේ අරු ඉවරනකම් බලන්න තව එකක් කියන්නේ. ඉතින් අපේ ඉන්න බැච් එක කිව්වා මචං අපේ අම්මා මේ භාවනා කරන්න යනවා. අපිට ඒ දවස්වල ඒක විතර ජෝක් එකක් ඇත්තේ නෑ. භාවනා කරනවා කියන එක බලාටවත් නෑ. ඊට පස්සේ මේ කිව්වා මේ අන්තරේ භාවනාවක් කියන එක 77 78 භාවනා කියන එක ඇත්තට අපේ ජනමාධ්‍ය තිබුණ නැති කාලයක්. අම්මල මයිචි භාවනා කරනවා. අනිතිකව උතු දන්න කොහොමද කොහොමද භාවනා කරන්නේ කියලා. එහම දැන් මයිචි භාවනා කරලා එන දවසේ කිට පොඩ වෙනකොට දැනගනලු. ඉතින් ඒකෙන් මම ගෙස් කරාලු කරන්නේ මයිචි භාවනා. මේක 100ට 100ක් ඇත්ත. භාවනා නොකරන මනුස්සයා භාවනා කරන මනුස්සයාගේ ඒ නුරුස්නාසුළු ගතිය නොදරුවාටත් තේරෙනවා. පිළිවෙල දක්වද්දච්චක ධර්මයෙන් ඇති කරගන්න ඇලිසිල්ලක් තියෙනවා. ඒ කියන්නේ වැඩේ යනවා කියන එකයි. සතිය පිළිලා ඒක මේ මේ වගේ අවබෝධ කරගෙන නැත්නම් ඒක නුරුස්නා ගතිය ආප හැම යෝගාවචරයම ඒක මේ අරිය අදෝට හිතන්නේ. එයා දන්නේ සතිය පිළිතුරු නිසා හිච්චයක් කියලා. එයා දන්නේ මේ Taman ගැන Taman විශ්ලේෂණය කරන ගතිය වඩා අවධානය නිසා අපි පක්කේ. එයා දන්නේ වෙනයි මට සහයෝගය දෙන්න ඒගොල්ලෝ මම එක්කියා නරකට බලනවා කියන එක මගේ දෝෂයක් කියලා. එයා හිතන්නේ ඒගොල්ලන්ගේ දෝෂයක් කියලා. එයා හිතන්නේ මේක කල් තිබුණු ලෝකේ දැන් වෙනදා අපි අයියෙන් දොරක් වැහුවට කැස්සක් පිට ගහනක් නැහැ. භාවනා කරන්න කියපස්. අම්මා නිකන් ජීවිතේ මල්ලක් කොල්ලන්න බෑනේ ජීවිතේ උඩ තද වෙනවා කියන්නේ. මහත් බැලලා තියෙනවා. මහත් බැලසින් ගුඩාර දිගාරින් දෙන්නේ මේ අවන පාරල වහන කරන බඩපත ගන්නවා සිසිරි මඩ හොල්ලන අවන පවිලවන තතන කරන ඉතිපල් කිය. ඒක තමයි ධම්මොද්දච්ච කියන්නේ. ඊට පස්සේ පළවෙනි වතාවට අරමුණක බැහැයම දකින්නකොට කො භයානක විදිහට එන්න පටන් ගන්නවා. දකින්න දකින්න තන ලෑන්ඩ් මයින් එකක් වගේ වෙයි. මේ දැන් පුපුරනවා මෙතන. තව පොඩ්ඩකින් විනාශ වෙන්න හදනවා ලෝකෙ කියලා. ඊට පස්සේ උද්‍යප්පේ ඥානෙට ගියාට පස්සේ මේ මනුස්සයාට බලන බලන හැමතැනම මේක දේශ බීම් එකක් වගේ හැමදේ වැදුණනේ මොකේකට ගියහට ඔක්කොම කුඩු වෙලා. ඊට පස්සේ බයතපත්තාන ඥානෙට යනකොට මනුස්සයා සමානලාද සීලින සකයි. එහෙම නැත්නම් තමන්ගේ ගුරුවරයෙක් එක්ක තරහ වෙනවා. එහෙම නැත්නම් සම්බ්‍රක්මචාරින අන්තරත් එක්ක තරහ වෙනවා. ආහාර හොඳ නැහැ කියනවා. කාලගුණේ හොඳ නැහැ කියනවා. සමහර සිවුරු වල. භයානකම දේ තමයි සීලින සකයි. ඒක බොහොම බොහොම ලේසි කොට කියන්නේ. පස්සේ තරම්ම බලන බලන හැමතැනම බයක් ඇති කරනවා යාට. ඒ ධම්මොද්දච්චය නංගල නංගල ගිහිල්ලා අන්තිමට තමන් මරණයක් පෙන්නලා ඒ කොයි දෙයක් ආවත් මේ ධර්මතාවයක් මිස මේ දෘෂ්ටි කෝණේ වෙනසක් මිස ලෝකෙ මොකක්වත් වෙලා නැහැ කියන එක තේරුම් ගත්ත කෙනාට විතරයි ඔය අයිරියානික දෙයක් දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා මේ භාවනා කරන්න ගියාට ඔයගොල්ලෝ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්නේ මොනවා වුණත් ඉඳ ගන්න විනාඩිය ප්‍රතිඵල ලැබෙනවා. කිසි කෙනෙක් ඒක ප්‍රතිඵල කියලා දන්නේ නැහැ. එයා බලන්නේ කහ පාට එළියක් එන්නෝ. දිග රත්තරන් පාට ඉනිමකට තියෙන උඩ ලස්සන සුරංගන ලෝකයක් තියෙනවා. ඉතුගතු සම්පත් ලැබෙන්න ඕන, දිබ්බ ජක්ක පහළ වෙන්න ඕන, දිබ්බ සෝත පහළ වෙන්න ඕන. ඉතින් බයිලා කියාගෙන යනවා. මේ තමන්ට ඇතිවෙච්ච මේ අපහසු තමන්ට ඇතිවෙච්ච මේ නුරුස්නා ගතිය භාවනා ප්‍රතිපලයක් කියලා තේරෙන්නේ අනාගාමී වුණාට පස්සේ කියලා කියනවා. සුවාන වුණාටවත් තේරෙන්නේ නැහැ. අනාගාමී වුණාට පස්සේ තේරෙනවා භාවනා කෙරුවොත් අවුරුදු 7ක් යන්න ඕනේ දවස් 7ක් යන්න ඕනේ විනාඩි 7ක් භාවනා කරත් ප්‍රතිඵල දෙනිය කවදාකවත් ඒක ප්‍රතිඵලයක් වශයෙන් දකින්නේ. එයා දකින්නේ භාවනා ප්‍රතිපදාවක් විදිහට. ඒක කෙනෙකුට කියලා දෙන්න ඒකට ඒක ටීචින් ටෙක්නික් එකක් කරගන්න. නැත්නම් නිදර්ශනයක් කරගන්න ඕ කියලා මට උන භාවනා කරන්න ඕනේ. ඒකෝර තමයි යාට ඒක ගැළපෙන තාලෙට කියනවා. යාට ඔක තේරෙන්නේ නැති වුණාට වැඩේ යනවා. බය නැතුව ඔක දිගට කරන්න. ඉතර කරන්න දෙන්නේ නැහැ. මොකක් කියන්නේ දිගට කරගෙන යන්න කියලා කියලා දෙනවා. ඒක නිසා ධම්මොච්චයිත ධම්මොච්චච්ච නිග්ගහිත මානස කියලා හතරවෙනි වහනා ක්‍රමයක් බුදුහාමර පෙන්නලා දීලා තියෙනවා. ඒක මේ පරිසම්බිද මංකේ තියෙනවා. ඒ ත්‍රිපකරණෙත් ඇති. පස්සේ මම හිතන්නේ අඟුතර චතුකරේ වාදයේ තියෙනවා. භාවනා කිරීම නිසා ඇතුළත ටර්මෝයිල් එකක් පටන් ගන්නවා. සතිය පිහිටපු ගමන්ම පටන් ගන්නවා. එයා දන්නේ නැහැ. ගෝ කල්යන මේ භාවනා ප්‍රතිඵලයක් කියලා දැනගන්න. දකින්නම අරියාදුවක් කියලා. දකින්නම වැරදිලක් කියලා. ඒ නිසා භාවනාවේ දකින්න දේවල් තෝරන්න එපා. කමඨාන් වාර්තාවට දාන්න. Taman තේරුවොත් තෝරන්නේ වැරද්ද හරි කියලා තෝරනවා හරිද වැරදි කියලා තෝරනවා. ඒ නිසා ඇතිදී ඇති හැටියට වාර්තා කරන්න දන්නවනම් භාවනා ඉච්චර කරන්න දෙයක් නැහැ. ඒ ස්වාමීන් වහන්සේ මා පරියත් භාවනාවේ සිටින විට වර එක සිතුවිලි වලට ආනාපානයට නින්දරණි සත්‍යයකට අත්වේ. මුලා මුළු පැය පුරාවටම සතිය පවතී. සිතුවිලි වලට ජීවිත ඒ වහාම ඉවත් වීමට කටයුතු කරයි. සිහිය මොනින්ම පවතින විට හිතේ අද ගවියන් සත්පාවල තලම මතුවේ. සිතුවිලි වලින් නිදී ආනාපානයට පැමිණීමට සාහකීමේදී අද වීර්යයක් කළ යුතු බව වහන්සේ දවසු බව මතකයි. මගේ හිත සිතුවිලි වලට යාම මට ඊයේ නිරීක්ෂණය කර එම වාර ගණන ගැනීම. වාර 7ක් 6ක් 5ක් වශයෙන් එය අනුකර ගැනීමට මම ඊයේ දවසේ පුරා උත්සාහ කළේ. මා ආනාපානයේ කෙතරම් දැයම් දැරුවත් එය අකණ්ඩව උපමනකින් නොපවතින්නේ. ඒ අකණ්ඩව නොපවතින්නේ කෙලෙස් වැඩි ක්‍රම නිසා. වෙන කර්මයක් නැත්තම් වීර්යයලු නිසා. පැහැදිලි කරන්නේ නම් උසන්න වෙවි වෙනවන් කරන්නේ. ආනාපානේ අනිත්‍ය කියන්නේ ඕක තමයි. ඒක පිළිගන්න කොහොමඩක්වත් කැමතිද? ඉතින් අහනවා ආනාපානේ අනිත්‍ය බව පේන්නේ කර්ම නිසාද? එනිසා ආනපානට වැරදිලා හදලා. මේ ඇහැ කනාවිට හොම්බේ දමලා අනලා උලලා පෙන්නන මේ ආනපාන අනිත්‍යද නෑ. අනිත්‍ය වෙන්නේ මගේ සීල කැඩලාද? මට සතිය නැද්ද? කර්ම දෝෂයක්ද? නැත්නම් මට අම්බල දෙන ආනපානේ බාලබදුවක්ද? මොකද ඒකේ මොන්නේ જાතිකේවත් සත්‍ය පිළිගන්න කැමති නෑ. මොකද අපි බලන්නේ නිත්‍ය සංඥාව. ඒ ජීවමේ මුල් ටික මොනවාක්වත් කියවන්න ඕනේ. ඒක ගොඩාක් කියනවා කියන්න දේවල්. ඉතින් අවසානයේ කියනවා මෙච්චර ලස්සන ආනාපානීය නිච්ච නැති බව පෙන්නද්දී මේ යෝගාචරය ගිහිල්ලා තියෙන කොච්චර නිච්ච සංඥාවේද ඒකට අච්චර හොම්බේ උල උලා වෙන්නද්දී දෙන නිදර්ශන කරුණු කියනවා කොච්චර හීනමානයක් තියෙන කියලා මගේ සීලය අඩුකමක්ද සතිය අඩුකමක්ද අනමාරේ සැකන් නෑන්ඩ් එකද නිසා කරුණාව කරලා ආනාපානයත් අනිත්‍යයි කියලා හිතාන කියලා බලන්න. ඒකෝර බලන්න මේ ගිතාරු අමුත්තන්නේ උණු වතුර වක්කලා දී. උණට කියලා ගහලා දී. දොර වහලා දී. ඒ භාවනා දෝෂයක් නෙවෙයි මිත්‍යා දිට්ඨි. මිත්‍යා සංකල්ප. ඉතින් මේ මිත්‍යා සංකල්ප කියලා මරන්නේ හැම කෙනාම හොම තමයි හැම කෙනා කිසිම කෙනෙක් මේ අපි වලාවනේදී නිමිත්ත කියන වචනේ සහ අනිත්‍ය කියන වචනේ සම්පූර්ණ හුරස් දෙකක්. නිමිති කියන්නේ නිත්‍ය සංඥාවක්. අනිත්‍ය කියන්නේ නිත්‍ය සංඥාවේ වෙන නැතිකම. ඒ වෙනස්කම් හුත්ව අභවත අනිච්චතා කියලා කියන්නේ ඒ අරමුණෙහි අනිත්‍ය බව දකින්න කිව්වහම තමන්ගෙම දරුවා වනේ දාලා කොටනවා වගේ ඇලෙපොළ කුමාරියම ගිරුව ඉදලා තියෙනවනේ කතාවනේ. ඉතාව ගන්නවා. අමාරු. තමන්ගෙම දරුවා අනේ දාලා පොතනවා වගේ. මගෙන් දර්ශන ටිකක් අර වැඩි ඇති. ඉතින් ගෙදර ගිහිල්ලා මට පණින්න එපා. මේ මතක තියාගන්නේ නිත්‍යයි කියලා ගත්ත දේ නිත්‍යයි කියලා බුදුහාමුදුරුවෝ මේක අරගෙන බල්ල බල්ල බල්ල බල්ල බලපන් නිත්‍යදයක් කියනවා කියන්නේ. කියන්නේ හයිපොතීසිස් අධ්‍යයනයක නල් හයිපොතීසිස් නල් හයිපොතීසිස් අධ්‍යයන ඩිස්කෝ කරන්න තියෙනවා. මුළු භාවනාව එච්චරයි. නාස්තික ආකල්පයක් දීලා ඒක ආස්තික ආකල්පයක් දීලා ඒක ඩිස්කෝ කරන්න කියනවා. ඒක ප්‍රතිශේධනය කරන්න කියන. ආර්ථික දෙයක් දෙන්නේ බුදුහාම. නිත්‍ය දෙයක් දීලා මේක නිත්‍ය දිගට බලපන් කියන. ඒකත් නිවැරදි මනෝට බලනකොට ආනාපානවත් නිත්‍ය නෑ. ඉතින් නිත්‍ය නැති වෙනකොට අපි දෙන නිදර්ශන කාරණා වලින් පේනවා අපේ මනස, අපේ දෘෂ්ටිය, අපේ ආකල්ප. ඒ නිසා මුළු ලියුම කියවන්න ඕනේ. අවධාන වාක්‍ය කියනකොට එන නිසා ඒ උත්තරේ තියෙන්නේ ආනාපානය අනිත්‍යයි, විපරිණාමයි, උත්වා භවතා වෙන දෙයක් වාඩපත් වෙන එක දුකකට ගන්න එපා. ඒක වාහන ප්‍රතිපලයකට ගන්න. එදාට මාව දෙකෝ යන්න ගන්නේ. ඔබේ ස්වාමීන් වහන්සේ දැන්නව දන්නේ. කොයි වෙලාවෙ ඒක වෙනවද දන්නේ. ඉතින් අපි සාකච්ඡා කරලා බලනවා ඒකට අවස්ථාවක් දෙන්න. කර්මා කරලා අපේ මොන ජීවිතේම හඳ ගැවිලා තියෙන නිත්‍ය සංඥා. මරණය හැර. ඉතින් ඒක each and every appointment end up with a disappointment. So have an appointment with the disappointment. There won't be any disappointment. ඉතින් අනාවාණය අනිත්‍යයි කියන හැඟීමෙන් බලන්නේ නැත්නම් නිමිත්ත අනිමිත්ත කරනවා. නිච්ච සංඥාව කියන නිමිත්ත අනිමිත්තට යට කරලා බලන්නේ කොට යාගේ පෙරලිය පෙනෙයි. ඒක බලන්න කී ලක්ෂ වාරයක් අපි ප්‍රතික්ෂේප කරලා තියෙනවද කියලා. කවුරුත් කියලා නෙවෙයි. ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. අයි පුළුවන් කරන්නේ කොටක් නැතුව අවස්ථා එක වෙලාවක හරි ඒක නැතුව බලන්න සූදානම් මනස කියන්නේ ඒකට භාවනාව වෙනස්යක් වෙනවා තමනු වෙනස් පුද්ගලෙක් වඩපත් වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ හෘදය ස්පන්දනය දැඩිව දැනේ ඒ සමම ශරීරයේ ශ්‍රමණයන ආකාරය දැනේ. හෘද ස්පන්දන හතරකට ගොමන පසු හුස්ම වෙන ආකාරය පිම්බීමක් හැකිලීමක් ලෙස දැනේ. පිම්බීම හැකිලීම වෙන මොහොතේ හෘද ස්පන්දනය සිදුවන බව දැනේ. සිය එකවරම කතිය ස්පන්දනයේ දැඩිව පිළිීමෙන් හුස්ම නිරවීම යනවා දෙදැනි. විවිධ සිටේ ඇතිවන දැඩි සිය නිසාම නැවත හුස්ම වැටේ. මෙහිදී සතිය පිළිවිසේ ඇතිවන කම්පනයේදීද සිටේ බය කෙරෙහිද දැයි ආදා දෙන්න දිරුවන් කරනවා. වඩා ප්‍රකට දෙයි. බොහොම සරල දෙයකට තමයි ගුණ යොමු දීලා කියන්නේ යථාපාකටං විපස්සනා බෙනිවිසු. මේ සංසිද්ධියක් කවදාකවත් එක දෙයක් ලෝකේ තියෙන්නේ නැහැ කියන එක න්‍යායයි. මේ ලෝකේ තියෙන්නේ සංකතය, රීත්ත, කැදල්ල, ගොනුවක්. ඒක දිහා බැලුවට හිත යන්නේ ඒකේ වඩාත්ම හිත කරන දෙයක. ඒකම පාවිච්චි කරන භාවනාවට භාවනාවට මේ වේදනාවක් කරනවා මේ ආරපණ වෙනවා මේ පිබිමැක් වෙනවා මේ මේ හෘද වස්තු ගැහෙනවා කොයි දෙයක් තිබුණත් හිත ස්වභාවයෙන් යන්නේ වඩා ප්‍රකට දෙයකට. ඒකම අනුගමනය කරනවා. යථාපාකටන් නිවස්සනා බුජීසෝ පච්චා අනුපහත්තන්තේ මෙවි උපායනෝ පට්ඨවෙත්තා සම්මසිතබ්බන් කියලා කියනවා. Taman දන්නවනම් දැන් මගේ හිත යනකොට මේකේ කියලා සැකහැර ඉතින් ගියාට පස්සේ ප්‍රකටදී හිත පිහිටියට පස්සේ මතක තියාගන්න මේ එකක් දැක්කට එතන මේක කියන්නේ එක පුද්ගලයෙක් ගෲප් ෆොටෝ එකක්. අප්‍රකට දේවල් පස්සේ වෙන්න පටන් ගන්නවා. ඉස්සෙල්ලා ඕන කරලා තියෙන්නේ ස්ථාවර භාවය, ආත්ම විශ්වාසය, සැකහැර දැන ගැනීම සඳහා ප්‍රකට දෙයක් ගන්න. වෙන උපමාන පාවිච්චි කරන්න යන්න එපා. පින්වත් ස්වාමීන් වහන්සේ ඊයේ දිනේ තුළ මට භාවනාවේදී යන්නේ ඉන්නකට ඇදී යන්නේ උෂ්ණ හිඳේ මම ඒකට ඉතා වේදපත් වූ වග වහන්සේ සරසු විට වහන්සේ කියලා කියේ බය නම් පිටර යනවා හැරෙන්න වෙන කරන දෙයක් නැහැ. පව් ගන්නේ පව් ඒක මං කියවල තමයි ඉන්නේ. ඊට වඩා ධර්ම දේවල් වලට මුහුණ දෙන්න පුළුවන් නම් පමණක් භාවනාව කරගෙන යන්න කියනවා. අසදිනෝනේ මොනින් අනිස්ථාන කරගෙන ඉන්න ආවිද පෙර පරිදිම මෙය ආවත් මම පියලොලි හිටියේ. ආ එනම් මට ලබා දෙන්න. ඒක බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ප්‍රතිමා විශාල ප්‍රමාණයක් මා ඉදිරිපිට සුදුරැස් විහිළුවමින් මහා ප්‍රාතිහාර්යයක් ආදලෙස මට පෙනෙන එයට මම කොතෙක් වශී වූද යත් මාගේ ඇස්වලින් කඳුළු ගලා යන්නට ගියේ. නමුත් ඔබ වහන්සේ කියූ ආකාරයට භාවනාවද සිදුවී සිතට යොමු කරගෙන සිටියත් මගේ දකුණු නරල දෙක කපියන්නට පටන් නිසා මට ඉබේම කියන තත්වයට අධ්‍යය. එවිට මම භාවනාවේදී අවුරුදු සිටින ආකාරයත් මගේම ඇසල අඳුරු තිබුණේ නැත. එක මේ එන්නා වූ নানা ආකාර දේවල් දැනගෙන ඉදිරියට යන්න උත්සාහ කරන්නේ කෙසේද? දෙක එසේ උසාවවත් භාවනාවෙන් මිදෙන්නේ ඇයි? තුන මාගේ ආයත සතුටට මා ඇඳුම් නිසාද මෙය සිදුුනේ සිටේ ලාභකමට වාසයේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා මම තුනක් දීලා හතරක් කියන බලාපොරොත්තු වෙනවා තුනෙන් කියලා කියනවා චතුරාර්ය සත්‍ය ස්වාමීන් වහන්සේ කියනවා හතරක් හතරක් කියලා මට මට ඉතින් උපකාරම් මතකයි කියලා නැහැ හොයලා දෙන්න ඉඩ තියෙනවා. කෙසේ නමුත් මේ තමයි භාවනා දියුනේ නැහැ. ටිකක් ගිහලා හැප් වෙනවා. පවුලෙන් ගිහලා පොඩ්ඩක් එහාට යනවා. ආය යනවා. ආය හැප් වෙනවා. ඒ වෙන්න දිගින් දිගට දිගින් දිගට යනවා. ඒකේ එක දැනකදී මට ආවා අදහසක් මම මේ මොකද්ද කියලා කල්පනා කරන්නේ. ඒ විදිහට මේ භාවනාවේදී නානා ඍතු වේසමවා මග අවුරනවා. ආලෝක වෙන්න පුළුවන් බුදු ඥානසේ බලන ඇහිද්දිටි මොනවාට වෙන්න පුළුවන් මේ එකයි මේකෙන් කරන්නේ අරමුණ හිත ගන්න. සාරි කියලා බහුරූ කෝලං කියලා. පාලා ගිය වැනි බහුරූ කෝලං. ඒ මේ ලොවට සංග්‍රහයේ කවිය මතකද? ලාලා ඇඟ නානා සුණු කාලා සරසුවත් අන්තිමට පාලා ගිය වැනි බහුරූ කෝලං. ඉතින් මේ හැම බහුරූ කෝලමකින්ම අපි එක්සෙන්ට්‍රික් යනවා. අපි එල්ලෙන් කඩනවා. කිසිම කෙනෙක් ඒ බෞරව කොලන් නොදක ගිහිල්ලක් නැහැ. ඊට පස්සේ අපි දැනගන්නේ අරමුණ යථාර්ථයක් බෞරව කොලන් සංකල්පයක්. සංකල්පයක්. මේ යථාර්ථයෙන් සංකල්ප වෙනස් කරගන්න බැරි නිසා තමයි මේ ඇඩ්වර්ටයිස්මන්ට් වලට රැවටෙන්නේ. ඒ නිසා තමයි මේ රූපලාවන්‍යයට රැවටෙන්නේ. ඒක නිසා තමයි පොලිටිෂියන්ස් වගේ පොලිටිකල් කතාවලට රැවටෙන්නේ. ආර්ථික විද්‍යාඥයෝ ගෝල්ඩන් ෆෝමියුලාස් වලට රැවටෙන්නේ ප්‍රകൃතිය දන්නේ නැහැ. ඒ නිසා භවනාදී හැම වෙලාවෙම ප්‍රകൃතිය ගන්න. යථාර්ථය ගන්න. මොකද යථාර්ථය කවදාකවත් චපල නැහැ. චාතු නැහැ. සංකල්පේ හරිම ලුක්‍රටිව්. හරිම හැබැයි කොයි වෙලාවෙ කරකවලා ගන්නවද? ඉතින් ඒව දෙක තුනක් හරහා යන්නේ නැතුව අපි මේ සංකල්පෙත් යථා භූතී ඇත්ත ඇති හැටි කියන එකේ තියෙන සරල නීරස ඒකාකාරීකම සංකල්පවල තියෙන මේ විචිත්‍රත්වයේ සාධිත්තද ගන්නාගුරු ගතියක් කියන දෙක අපායයි නිවනයි වගේ. දෙක එකටමයි තියෙන්නේ. ඉතින් ඒකදී තමන්ම වැරද්ද විඳලා කාලා ආනිසංශ අදීනා විඳලා තේරුම් ගන්න පුළුවන් තරම් යථාර්ථයට එන්න. ඒ යථාර්ථය මෝහා කරන තමයි ඔය බහුරූපෝලම් පාන්නේ. ඒක නිසා සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මා ආකාර සේනා නානා ඍතු වේශමවා මඟ අවරන්නේ ඉමේ හැම අවරණ හැම වේශයකම ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග අන්තර්ගතයට ගිය ගම තොංගණම් කර කොච්චර රවුමක් ගහන්න වේද කියන්නේ මොකද ඒක කවදාකවත් අතාරින්නේ නැහැ අපි අරගෙන රවුම වටවලල් යනවා මේ කොයි යන්නේ රයිකම් පාරේ කවුරු දකින්නද නැන්ද දකින්නයි කවදද එන්නේ ඊළඟට එන්නේ කියේ අද්දක වහගෙන කරපොනවා ඉතින් ඒව තමයි ඔය භාවනා පොත් කියන්නේ. භාවිත භාවනා කරපොත් පොත් කියන්න පටන් ගත්තාම ඔය කතා ටික විතරයි කියන්නේ. ඇත්ත නැතම මොකක්වත් නැහැ. මුල තියෙන අරමුණ අරමුණ කියවෙනකම් භාවනා කරනවා. ඉලිගෙන එනකොට ඉලිවෙන ජාමයට හොඳ හොඳ සෙල්ලම් ටිකක් එනවා. රූප පේනවා, රත් දැනෙනවා, ගන්ධ රස පේනවා. ඉතින් මෙයා හිතනවා මේ වැඩේ හරියි දැන් මට වටන් ගත්තා අරක මේක වෙයිද ගුරුවරට කිව්වොත් එහෙම නෑ නෑ මිනිස්සු මේ කීම අරමුණ බලපන් කියලා මේ ඊර්ෂ්‍යාකාරයි ගැටෙන්න තියෙන ඒගොල්ලෝ නැති වුණාට මේ මට පේන එක මම මේ කියන්නේ කියලා එයා ගුරුවරයා මාරු කරලා බලනවා ඒක කොහොමදක් අරමුණ මාරු වෙලා ඉතින් ඔය කක්ක කකය ඒ නිසා අපි ඒක තේරුම් අරගන්න ඕනේ මේ භාවනාවේ ජීවුණක් තමයි අනිවාර්යයෙන්ම භාවනාවේ ජීවුණ රූප සංඥා එනකන් යථාර්ථය සහ සංකල්ප අතර වෙනස පෙන්නනවා මේ අපතේ නෙවෙයි මේ පෙන්නන්නේ ඇත්ත වශයෙන්. ඒකට අපේ හිත කොච්චරක් සංකල්පයට කැමතිද යථාර්ථය නීරස කරනවාද කියන ඒකාකාරී කතාව. අනතුරුදී ආචිලේ කතාව. බය වෙනවද සංකල්පය මවාපෑම් කරනවා. ඉතින් විදික හරියට තේරුම් ගන්න Taman තේරුම් ගන්න නම් බුදුහාමුදුර කොච්චර පිං කළද කියන අපිට කියන්නේ. තාම තේරුම් ගන්න නිසා මේ වයසකටවත් ඉලවන්නේ නැතුව මේක ඔප්පු කරලා බලන්නත් වැඩි වෙලා යන්නේ හරියට මේ හරි පාර දැනගත්ත කෙනාට මේ සංකල්ප වල තියෙන පුස්ස කොම්බේ තේරෙනවා ඒ නිසා ඉතින් එනකන් ඉතින් සෑහෙන පෙට්‍රල් ඉඳන් යනවා සෑහෙන පඩවලල යන සිද්ධ වෙනවා එන්න ඒකට ප්‍රපංච කරනවා කියනවා මේ කෙටි පාර තියෙද්දී යන්න පාරක් තිබේ නම් අස්සඳර පෙළේ නම් කිම බැදි වෙලා යන්නේ මං මුලා වූ එකෙකුසේ කාටවත් කියන්න යන්න එපා මම ඉන්නේත් එහෙම පටලවිල්ලක නම් මට කොහෙද අයිතිවාසිකම් තවෙකුට හරි පාරෙන් හරි පාට යකෝ යපලයන් යකෝ කියලා වැද්ද හැමදාම දරුවන් කියනවා යකෝ මිනිස්සෙක් වෙන්න බලපන් ශිෂ්ටාචාර වෙන්න බලපන් බල කොච්චර කිව්ව ශිෂ්ටාචාර නේද මහා එක වැද්දා අක්කොට්ටගේ නන දරුවන්ට කෙලි අලෙල්ල යකෝ කොච්චර කිව්ව හරහටම යන්නේ කියලා ඌ යන්නේ අරහට අපේ ඉන්න ඔක්කොම අධ්‍යක්ෂක මණ්ඩල ඔය වගේ තමයි අපිට උපදෙස් දෙන ඔක්කොමලා කිසි කෙනෙක් ඒක පහරි පාර දැනගෙන යන එකක්. ඒ නිසා අපිටත් කාටවත් උපදෙස් නැහැ කියන්නේ. අපිට කාටවත් උපදෙස් අහන්නයි කිව්වොත් නේ බුදුහාමුදුරු ඉන්න නිසා. බුදුරජාණන් කියන්නේ මේ යථාර්ථය අස්පනා අපිට පේන්නේ කන්නේ කියලා. අපි යනවා ඊළඟ ප්‍රශ්න. ලොකු ස්වාමීන් වහන්සේ සතිය, ධ්‍යාන ඇටෙන්ෂන්, ඔයන්න යන වඩා පැහැදිලි අවබෝධයක් ඇති කරගැනීම සඳහා මේ ප්‍රශ්නේ අසන්නේ. අර සතිය ගැන වැටෙන ආකාරයට අනුව ධර්ම දේශනාවට සවන් දීමේදී පින්තමයේදී කොටින් කොටින්ම මේ ප්‍රශ්නය දීවීමට සිදුවී පෙර ගැස්සීමේදී සතියෙන් පැහැදිලි. එනම් ක්‍රියා ඇටෙන්ෂන් පවතින්නේ නැත. ප්‍රපංච කිරීමකින් තොරව ඉන්න ඉන්න කියා පැවැත්වීමටද නොහැක. අතීතයේ සබෝ අනාගතයේ හිත විහිදවා විතක් හා ප්‍රපංච තැදීමක් මෙහිදී සිදුවේ. වර්තමානයේ සිට නොපවතී. මේ ක්‍රියාවලට පෙර පසු හා අතර මැද සතිය මැද සතිය ව්‍යායාමයෙන් කුඩා කාලයකට පවත්වාලට හැකිය. නමුත් වැඩි කාලයකදී ප්‍රපංච කිරීම ඉහළ කටයුතු වලදී සිදුවේ. මේ අනුව මට වැටහෙන්නේ අපගේ ඉදිරිදා කටයුතු වලදී අමහර ක්‍රියා සතියේ ව්‍යායාමයෙන් ඇතිවන කළ හැකි අතර සමහර ක්‍රියා සතියේ යුතුව කළ නොහැකි බවයි. මේ වැදගත්ම නිවැරදි. රෝහන්සේගේ භාවනා උදෙස් පස්සිකාරයේ කතා කිරීම විනමතා කරන සංකීර්ණ ක්‍රියාවලදී සතිය ප්‍රවැත්වීමට උත්සාහ කිරීම අවශ්‍ය නැති බව ඇඟලේ. එසේ සඳහන් කර ඇත්තේ මා කියා ඇති හේතුව නිසාද සතිය පොච්චම් සත්‍යයට දියුණු කිරීමට දියුණු කෙනෙකුට ඉහත සංකීර්ණ ක්‍රියා සතියෙන් ක්‍රියාදේශන යුතුව කළ හැකියි. පොදෙස් පදමින් තේරුවන් ගන්න. නෑ මේක මේ බය ඇටෙන්ෂන් කියන වචනේ වරදොල පාවිච්චි කරලා තියෙන්නේ. බය ඇටෙන්ෂන් කියන්නේ සති මාත්‍රාව කියන්නේ. කියන්නේ චිත්තක්ෂණයකට ඇතිවෙච්ච එක. ඊට පස්සේ සතිය කියලා කිව්වහම බය ඇටෙන්ෂන් කියන්නේ ආරම්භක පියවර විතරයි. ඊට පස්සේ සතිය තියෙනවා. ඊට පස්සේ සතිය තියෙනවා කිසිවක් නොකර සිද්ධ වෙන දේ බලන්න. අපි පරියන්කේ කියන. එක දෙයක් කරලා ඒක දිහා බලනවා සක්මන කියන. ඊට පස්සේ සීවිත ක්‍රියාකාරකම් ටිකක් කරමින් අරණ්‍ය වාසී ජීවිතේ භාවනා පිටුට ඇතුලේ කරන දේවල් කියන. ඒකට අපි කියන එදිනදා වැඩ කියලා. ඉතින් ඒ වයිදී අර හුඟ දෙනෙක් ඉස්සලා පටන් ගන්න පරියන්කේ. කිසිවක් නොකර වෙන දේ දිහා බලනවා. සමහරු සක්මනේ එක වැඩයි කරන්නේ. විදිනවා ඒක දිහා බලනවා. ඉතින් ඊට පස්සේ අපි ඉදිරියට දමනවා. ඊට පස්සේ ගෙදර දොර ගියාට පස්සේ සමාජශීලී වෙනවා, යුතුයකම් වගකීම් වෙනවා. ඒ මේ මේ සතිය වර්ධනයක් වෙන කාලේ ඒ සංකීර්ණ වැඩවලට ආධුනිකය දාන්නේ නැහැ. ආධුනිකය කරන්නේ අර බොහොම පරිශනාකාර මට්ටමකට Taman ගිහිල්ලා ආරණ්‍යගත වෙලා, රුක්ක මූලගත වෙලා. නමුත් සතිය වැඩෙනකොට ඒ සතියේ depth and width කියලා දෙකක් තියෙනවා. ගැඹුරකුත් තියෙනවා, පළල් භාවයකුත් තියෙනවා. ඒ දෙක ස්වභාවයෙන් සතිය මට්ටම් කරගන්න. එතකොට අනවශ්‍ය බර දාන්න එපා. පොඩි තරම යන්තම් කිරිබීලා හැදෙන වෙලාවේදී ඌට සංකීර්ණ ආහාර දෙන්න නරකයි. දීපු ගමන් බත් නරක වෙනවා. එනිසා කිරි වලින් බත් වලට ආරවණ ඉස්සෙල්ලා සුදු බත් විතරයි දෙන්නේ. බත් කාලා කාලා ගියාට පස්සේ කිරි හොදිත් එක්ක විතරක් කන්න දෙන්නේ. ඒක වනාලේ කා ගන්නවා, නහයි කා ගන්නවා, ඇඟෙත් කා ගන්නවා, කනවා. ඊට පස්සේ තමයි ටික ටික ටික ටික ටික ටික ඊට පස්සේ කියනවා හම්බ කරගෙන කාපි කියලා. එතකොට කියන්නේ බා කිරි හොදිත් එක්ක බත් කනවා. ඒකෝට කියන්නේ බා තනිය කිරි බොන්න බලන්න කියලා. ඒක ඕන දෙයක් අහනවා. ඉතින් ඒ ක්‍රියාව කියන්නේ මේක කියන අනුපොබ්බ ශික්ෂා. අනුපොබ්බ කීතිය අනුපොබ්බ ප්‍රතිපදා. ඒ නිසා ඒක ඒ ස්කීරේ කියන සෙකන්ඩ් ගේට් එකට දානවා සෙකන්ඩ් එකෙන් තර්ඩ් එකට දානවා තර්ඩ් එකෙන් টොප් එකට දානවා වගේ ඊට පස්සේ ආපහු ගන්නත් වෙන ගාව තියෙනවානේ ඉතින් ඒක ටිකක් අමාරු වැඩක් ඒක වෙන්න ආරින්න පුළු පුළුවන් වෙලාවේ ඇස්සේ පිළිමේක ප්‍රකට තැනින් පටන් ගන්න ඒක තැනින් පටන් ගන්න ලොකු සංසලිය දෙනවා දන්න තැනින් පටන් ගන්න මෙතනින් පටන් ගන්න කදාකත් මේ සංකනතාවට ගෙනියන්න යන්න එපා. එතකොට මේ කුංචි බබෙකුට සංකීර්ණ ආහාර දෙන්න ගියා වගේ එහෙම නැත්නම් මිනිස්සුන්ට ආහාර දෙන්න ගියා වගේ. එතකොට ප්‍රශ්න ඇති වෙනවා. ඒක ක්‍රමික පියවර ඉවසන්නා නිවන් දකි කියන්නේ ඒක නිසා තමයි ටික ටික ප්‍රමේයට යන්න අරින්න. එතකොට සත්‍ය දන්නවා එයාගේ විවිධාංගීකරණය කරගන්න හැටි. ප්‍රශ්න දෙකක් තියෙනවා. ධර්මයේ සිරුවන් සර්ණයි ගරුස්වාමීන් වහන්සේ ආරම්භයේද අසංග ආදරව විලාසයේ සතියෙන් ඉන්න වේලාවට මේ මුළු කයම වයිබ්‍රේටර් එකක් උඩ ඉන්නාසේ වෙවිලීමක් දැනෙනවා. විශේෂයෙන් මුළු කය. මුඛයේ ඇතුළත දිව ශරීරයේ සම්බන්ධ කොටසක් වෙන්නව එය වෙන ජීවියක් ඇතියක් මෙන් වයිබ්‍රේට් වෙනවා. විදුරු මත ජෙල් සබ්ස්ටන්ස් එකක් තියෙත් සත්පුත්තමෙහි පිහිටා ඇති දෙයක් මේක වෙන්නට වෙනවා. සිත නිදහස්ව විවේකී වුණ ඕනෑම මොහොතක මේ වැඩහිම සිදුවන බව දැනෙන්නේ. කිසිම බියක් නම් නැත. මෙය අනිත්‍ය ලක්ෂණ නිසා අනිත්‍ය ලක්ෂණ ක්‍රියාපෑමක් ලෙසයි වටහාගත්තේ. වරදක් ඇතොත් විවර විගතමෙන් කරුණාවෙන් ඉල්ලා ඉදිරි ස්තුතියි. ඒක මේක දිගටම වෙන්න දෙන්න අරින්න අපි මේ පොදියට මමයක් කියලා කිව්වට ඒ එක එකට ස්වාධීන ජීවිතයක් තියෙනවා. එයා මේ වැඩේ කරගෙන යනවා. මෙයා මේ වැඩේ කරන මේ පද්ධතියට අපි මේ මම කියලා කිව්වට මේකේ 82ක් ක්‍රමිකුලයන් ජීවත් වෙන ඇසලි. පණෝ ජාතින 82ක් ජීවත් වෙනවා. විවිධා අපට ව්‍යාපෝතේජෝ වායු මේකේ ජීවත් වෙනවා. රසායනික ශරීරයක් තියෙනවා, භෞතික ශරීරයක් තියෙනවා, ජෛව ශරීරයක් තියෙනවා. මේ පොදියට මම කියලා කිව්වට මේක නේවාසිකයමම නෙවෙයි, විදායකයමම නෙවෙයි, කාරකයමම නෙවෙයි. මට තියෙන්නේ හුදු නිරීක්ෂක මට්ටම විතරයි. මම ඒ දුරස්ත නිරීක්ෂකෙක් විතරයි. නිරීක්ෂණය කරන්න ගියාට පස්සේ ඇඟිලි ගැටීම් නතර කළා. ඒගොල්ලෝ හරියටම අපේ විදිහට වැඩ කරගෙන යනවා. අපි ඇඟිලි ගහපු ගමන් ගෝරි ගොඩයි. එනිසා විවේචීව ඉන්න වෙලාවේ මුතුම හීලින් එකක් යන්නේ. අය විදුරු මස් වල දැනීම වෙන වෙලාවේ බලන්න ඒ විදුරු මස් රිපෙයාරින් වැඩක් කරගෙන යනවා. ඒ වෙලාවේ වැඩ නෑ කන කන්නේ නෑ. ඒ වෙලාව ඔක්කොම මේන්ටනන්ස් එක ටික කරගන්න. හැම තැනම මේ වගේ යනවා. ඒක කරන්න දෙන්නේ නැත්තේ ඇඟිලි ගහන්න කියොත් තමයි. එනකම් මේ ශරීරයේ ගන්නවා 100 100ක්ම ශරීරෙන් නඩත්තු කරන්න හැටි. ඒක දන්නේ මේ රූපලාවන්‍ය දන්න කට්ටියයි, ෆිසියෝതെරපි දන්න කට්ටියයි. ඒකුල්ල විතරයි මේක අවුල් කරන්න දන්නේ. ඉතින් මේ ශරීරය මොකක්වත් ඕනේ නැහැ. එහෙමනම් ඔය හැම සතෙකුටම ඉන්න බෑ ෆිසියෝതെරපි ඉස්ලාම්. ඌ ජොලිය ජීවත් වෙන්න බෑනේ. එක දවසක් දැකලා ලෙඩ වෙච්ච කුරුල්ලෙක් කියලා. ලෙඩ වෙච්ච මාළුවෙක්. එහෙම නැත්නම් මේ ඉන්ජෙක්ෂන් නැතුව ලෙඩ වෙච්ච වල් බල්ලෙක් කියලා. නෑ ඌ ජොලිය ඉන්නේ. මේ මිනිස්යාට විතරයි ඔය සේරම කෝලමුත් දීලා වෙනම මානවයිකවාසිකම් පිළිබඳ උසාවියකුත් තියලා ඒත් ඉවරයක් නෑ. ඒ වගේ මිනිස්සේ අත තිබ්බනේද සතා කරුවොත් ඉවරයි. බලන්න අරගෙන තියෙන සත්තු ටික මිනිස්සුගේ භාවිතයට බල්ලන්න ඇති කරන බල්ලන්න තියෙන ලෙඩයි. වල් බල්ලන්න ලෙඩ නැති එකයි පොඩ්ඩක් සර්වේ කරලා බලන්න. ඇති කරන බල්ලෙකුට මොන කොලන්ද? කොච්චර කොච්චර කියනවනම් ලන්ඩන් ටවුන් වෙන හරි ඉන්නවා. මුදු බල්ලු ගවල තිබුණා නවාලා. මේකෙත් නදී. අපේ පැත්තේ නදියක් කියනවා බල්ලෙක් කියනවා නැත්නම් පලාත කරන ඇවුම් බල්ල අඬනකොට නදිය දුවනවා. අරගේ නදිය රජ කරනවා බල්ලෝගේ ඇතුලේ. ඒ නිසා මිනිස්සයා කියන හත හත තිබ්බොත් කෝටි කොටයි. ඒක නිසා වරින් වර වරින් වර මේ ශරීරයට රිට්‍රීට් එකක් කියන. රිට්‍රීට් කියන වචනේ එතනදී. ඒ ශරීරයට එහෙම රිලැක්ස් වෙන්න දෙන්න. ඊට වැඩිය සපක් ඇත්තේ නැහැ. අපිට දෙන්න විදියක් නැහැ. අපි පරණ කරපු කර්ම නිසා අපිට බරපතල වැඩ ඇතුළු සියලු දන්නවට ලැබිලා තියෙනවා. කිසිම දවසක මේ ශරීරය පොඩ්ඩක් අත ගාලා ඉවේක වෙලා අවුව දපින්න අපිට වෙලාවක් නැහැ. මොකද මේ වෙලාවේ තව වැඩ 10ක් තියෙනවා අනුංග සුභ සිද්ධිය. ඒක තමයි වැඩක් කරන්න වෙලාව. ඉතින් මුසුදන්නාන්සේ ගියේ අදපවුල අතහැලා දාලා කැලියට ගිහිල්ලා දෙපර සිවුර එල්ලලා ඇටේරියා කොළ ගොඩක් කොට බුදියලා කියනවා සැපට නිදන්නන් අතර කෙනෙක් කියලා. ඒ රජ කවුල අතහැරලා ඇවිල්ලා ඇක්ටේරියා කලේක ඇක්ටේරියා කොළසික උඩ පදරෙලා මේ සිවුරෙලා බුදියන් කියනවා වුණ මහත් සැපසේ නිදන්නන් අතර කෙනෙක්. මම කිසිම පරිසරයෙන් මොනම දෙයක්වත් ඉල්ලන්නේ නැහැ. චෝදනාවක් නැහැ. ඒ නිසා වරින් වර හරි මේ ශරීරයට ඒකට මේ ගාන්ධිතුමා කියලා කියන්නේ මගේ ගුරු සහෝදරයෙක්. ඒ බూరు දවස කියලා දලකන්න. අපිට මේ අනුන්ගේ වැඩයි අරකයි මේකයි නිසා බూరు දවසට සලකන්නේ කියන්නේ ඉතින් ඌ එක නිසා හැමතැනම වයි. මොනවා කරන්න කියත් වයි. බూరు දවසට හැදෙත් කියන්නේ දැන ගන්න නිවන් අහින්න. එතකන් අපි දන්නේ ශරීරයේ සමබරව තියෙන වාඩි වෙන්න දන්නේ නැහැ. ඉච්චරයි කණ්ඩෝණ කියන එක දන්නේ නැහැ. මේ වෙලාවට නාන්න ඕනේ කියන එක දන්නේ නැහැ. අපි කණ්ඩෝණ නාන්න ඕන දොස්තර කියන නාන්න. ඒ නැත්නම් වෙන කෙනෙක් ඇවිල්ලා කියලා දෙන්න ඕනේ මේ ප්‍රතිවාර මේ වෙලාවේ ගනින් මෙහෙම වෙලා ගන්නවා කියලා. ඉතින් සීලටම කට්ටිය ඉන්නවා. ජීවත් වෙන්න එක තමයි නැත්තේ. එක එකක් ජීවත් වෙන ඔක්කොම නිකන් රඟ බහනවා. අපි ඔක්කොම අනු ඉදිරි පිට මේ චරිතයක්. මොකද්ද චරිතයක් රඟ බහනවා. මරණ වෙලාවට තමයි තේරෙන්නේ අටපොත විලකුත් නැහැ, දෙරේ පළුවකුත් නැහැ. එතන අන්න අර වගේ භාවනා කරනවා නම් රිලැක්ස් වෙලා හිතාගන්න. ඒක තමයි ජීවත් වෙනවා කියන්නේ. ඒ තරම් ජීවත් වෙනවා කියන්නේ අපි කොච්චර ජීවිතේ හංගලාද තියෙන ජීවිතේ අවුල් කරලා තියෙන්නේ මේ අනුන් රවට්ටන්න නැත්නම් අනුන්ගේ අපි කියන්නේ සීනි කරනවා කියන අනුන්ගේ සීනි කරන ජීවිතයක් අපිට තියෙනවා යෝගාවචරය විතර ඕන දෙයක් කරගන්න කියලා ඇඟට රිලැක්ස් වෙන්න දෙනවා මේ සුඛභෝගී නෙමෙයි මේ කතා කරන්නේ මේ කතා කරන්නේ පරිසරත් එක්ක ශරීරේ සම්බන්ධ වෙන්න දෙන එක ඒ නිසා හැම ඉන්ද්‍රියක්ම ඒ කට්ටිය ගැන වග බලා ගන්නවා. අපි ඇඟිලි ගැහුවේ නැත්තම්. ඇඟිලි ගැහුවොත් ඉතින් කතා. ඒ නිසා කරුණා කරලා මේ මේ ශරීරයට මේ බුදු සහෝදරයට සලකන්න නැත්තම් මේ යාගෙන් සහයයක් ලැබෙන්නේ. යාගෙන් සහය ලැබෙන්න කොහොමද නිවන් දකින්න බෑ. දුෂ්කර ක්‍රියා කරලා නිවන් දකින්න බෑ. ඒ නිසා මේක හොඳයි. මේක තමයි අනුන්ගේ ශරීර තුලත් වෙන්නේ කියලා හොඳට දැනගෙන ලුවාතරන් ශරීරයේ අනුග්‍රහය ලබා ගන්න බාන භාවනාවට. අරුත් ස්වාමීන් වහන්සේ එම ගැටලුව කෙලෙස් වලට මුහුණ දීම පිළිබඳවයි. අද සත්මනේදී මේක කර දැක්ක දෙපායක මෙන්ටල් ඉමේජ් එකක් පිටට ආවා. ඒවල දෙකතුනක් යන්නේ කරලා රාගයිත ටිකක් මේ ඉමේජ් එකත් සමගම හටගෙන ඇති බව. මේ தත්යේ සත්මන අභිරෝවා කියන්නේ. සත්මන ඒවල තුන චිත්ත තිබුණේ නැහැ. මම නැවතුණා. සතියට එන මෙන්ටල් ඉමේජ් එක රාගසහිත සිතක් කෙලින්ම දැනගැනීමට ඉඩ සැලසුවා. මට දැනෙන්නේ රාගයේ විසින් මෙන්ටල් ඉමේජ් එක ඥාත ඥාතක් උපදින බවයි. ටික වෙලාවකින් මේ දෙකේම ප්‍රබල තත්ත්වයක් තත්ත්වය නැති වී ගියා. ඊළඟට අපිට දැනෙන්නේ සීතල සුළඟ ඇඟ ඇවලෙන බවයි. එහි අර රාගසහිත සිතේ ඇති නැවත නැවත උපදින ගැටේ නැති බව තේරුම් ගියා. මට යන්තමට පිටුල ඇතිවන කෙලෙස් ටිකක් සමාධිව තේරුම් ගැනීමට පටන්ගෙන ඇත. මේ තේරුම් ගැනීම හරියි. මෙහෙම කියොත් හරිද සුවපත් වේවා. ඒ කියන්නේ හරියට කියන්න අමාරුයි. නමුත් Tamanට තේරෙනවා නම් හොඳක් පැත්තට ජනල් කවුලක් කරලා තියෙනවා. එහෙම නැත්නම් මේ ඇතිවිචි රාගය ඇතුලෙන් හටගත් එකක්ද පිටින් හටගත් එකක්ද කියලා ඒ සත්‍ය පිළිබඳ විවේචනාත්මක බලන්න පටන් ගන්නවා. ඉතින් බුදුජානන්සේ මතක් කරන්නේ අසතියින් ඉන්න එකනාව රාගෙන් වහලා ගන්න. දෙමිච්ච වහලයක් තියෙන මිනිස්සුයිගේ ඇසට දෙමනවා වගේ. සතියෙන් ඉන්නවා නම් මේ රාගය ඇසුලෙන්ම එළියට පැනලා ආය නැස එළියෙන් ඇසුලට ඉන්නවා වාගේ මේක සමුදාචරන්ති වහලා ගැනීමක් කරනවා. ඒ වහලා ගන්නකොට අපි විනිශ්චය කරන ගොඩක් කරන්න පිටින් අතුරට පිටින් අතුරට ආපේකක් කියලා. මුල දැක්කනම් පේන කියන මුලින් ඇසට ගිය එක. පිට මුලින් පිටට ගිය එක තමයි ආයෙ වෙස්වලාගෙන ආපහු වෙන්නේ. ඒක තමයි ධම් ප්‍රපංචේති සං ප්‍රපංච සංඥා සංපා සමුදාචරණ තමම් ප්‍රපංච කරපු දේවල් වලින් තමන්ම වහලා ගත්තට පස්සේ ඒනේ හරිම අසරණයි ගොඩේට ක්‍රමයක් නැහැ මොකද ඒකට අපි සිද්ධිය දැකලා තියෙන්නේ පමා වෙලා. ඒක නිසා මේ ක්‍රමයෙන් බලන්න ඕනේ රාගය හෝ ද්වේෂය ඇති වෙනකොට ඒක ඇතුළතින් හට පිටහට ඉතින් හටගෙන පිටතට ගිහිල්ලා විශ්මෝර මහල කරන ආයන කොට අපිට පේන්නේ පිටේ ඉඳලා ඇතුලට එනවා වගේ. ඉතින් අපි ඒකට අනුගේ දොස් කියනවා. පරිසරයේ දොස් කියනවා. බාහිරේ හේතු වෙනවා. Tamante යන්නේ මුල්දක පේකන කවදාකවත් බාහිරේ හොයන්නේ නැහැ. එයා දන්නවා ඒකම සතිය මුලා වීමක්, මුඩ වීමක්. මුඩ මුඩ සතිය කියලා කියනවා. මමමයි මේක මේ රාගයේ කියන හේතු කියලා දකින්නට රාගෙ උනන මම නැති කරලා තියෙනවා මම ඒක සර බලදාරයි. තියෙන අංශවලේ. රාගය උනත් මගේ. ද්වේෂය උනත් මගේ. ඒ නැත්නම් මේක පිටගෙනුමට කරන දෙයක් නෑ. මේකට එකයි කියන්නේ එනකොටම දැනගැනීමෙන් පාලනයට නතු කරන්න පුළුවන්. ඒ නිසා මේක 100%ක්ම කියන්න මේ පාර හරි කියලා. නමුත් මේක නැවත කරලා බලලා ඒ යාන්ත්‍රණය දැනගැනීමට මේකෙන් සාක්ෂි ලැබෙනවා නම් නන්දු කරන්න ඕනේ. ඒ නිසා මේ පාර වහන්න එපා. නැවත නැවත ඉඳරේ. එනකොට තමයි තේරෙයි මේ කෙලෙස් වල කතාව මුලින් අල්ලගත්තට වැඩිය මැදින් ඇල්ලුවොත් සුඛ වෙනස්. සල්කේ අල්ලනවා බෙල්ලෙම අල්ලන්න ඕනේ. කඳෙන් අල්ලපු ගමන් කනවා. බෙල්ලෙන් අල්ලගන්න බැරිල වලිගෙන් ඇල්ලුවොත් හොඳ මැඩේ අල්ලනසු නිකන්. දැන් ඔය වලිගේ ඉඳලා බෙල්ල මැද ඉඳලා බෙල්ල ළඟට කිට්ටු කරගෙන යනවා අල්ලන ඇල්ලෙන්නේ. එතකොට කන්න තියෙන එක අඩු. ඒ නිසා එල්ලෙන් අල්ල ගන්නකම් උනන්දුවෙන් අහනා කරන්න කියලා කියනවා. ධර්මයේ අංශය ධර්ම පැහැදිලි කර දෙන්න ප්‍රශ්නයක් තියෙනවා. කියන ගරුස්වාමීන් වහන්සේ වන්දනයි. අංශය ධර්ම තවදුරටත් පැහැදිලි කරනවද කරන වෙත ඉලාදෙවි. අංශය ධර්ම කෙටියට හඳුනාගන්නේ. ඒකට වීතික්කම හඳුනා ගන්න හැටි තමයි අංශය කියලා දෙන්න පුළුවන්. එහෙම නැතුව මේ අංශයෙන් පටන් ගන්න බෑ. පේන තැනින් පටන් ගන්නවා. ඒ නිසා කොයි වෙලාවකරි වීතිකම කියලා කියන එක මොනවද තේරුම් ගන්නවද තේරුම් ගන්න. ඊට පස්සේ වීතිකම තේරුම් ගන්නට පස්සේ පරිඋත්ථාන කියනවා. ඊට පස්සේ වීතිකම පරිඋත්ථාන කියන සාපේක්ෂව තමයි අංශය තේරෙන්නේ. ඒ නිසා අපි මේ ඈතින් අල්ලන්න හැදුවට බෑ. අන්න ධන දලින් පටන් ගන්න ක්‍රමයෙන් ක්‍රමයෙන් යනකොට අනුසී උගන්න ඉගෙන ගන්න කියලා විශේෂ භාවනාවක් කරන්න ඕනේ නැහැ. ඒක භාවනාවේ හම්බෙන අතිරේක ලාභයක්. අපිට අවශ්‍ය වෙන සීල භාවනාවේදී සීලයෙන් පිටිකම නතර කරලා පරිවෘත්තාන කියන වැඩ කර කර ඉන්නකොට අනුසේ පාඩම නිපේම ලැබෙනවා. ඒක මූලධර්ම දැනගත්තේ කියලා වැරද්දක් කියන එක නෙමෙයි මම මේ කියන්නේ. මම කියන්නේ බහන වැඩ පිළිවෙලක ඉන්න නිසා අපි බලමු දන්න දේට සාපේක්ෂව නොදන්න දේ තේරුම් ගන්න මිසක් නොදන්න දේට සාපේක්ෂව දන්න දේ තේරුම් ගැනීම එච්චර අධ්‍යාපන හොඳ ක්‍රමයක් නෙවෙයි. ඒ නිසා අපි බලමු ධර්ම දේශනාදී එක තව සම්බන්ධ කරගන්න. Tamanට වැටහෙන පරිඋත්තරණ ධර්ම සහ විතික්කම ධර්ම පිළිබඳව හොඳ අවදී වැඩි කරන්නේ එතකොට අනුශේෂ කියන වංචාකටික ගතිය වංචිත ගතිය ශාත ගතිය මායාවී ගතිය තේරුම් ගන්න පුළුවන්. දැන් අපි තුනට පොඩ්ඩක් කලින් අතරලා දිනවා. විනාඩි 5කට තියෙනවා අපි සැලසුම් කරපු කාලේ කාට හරි ඒකේ ප්‍රයෝජන ගන්න තියෙනවා අපි ආරාධනා කරමු නැත්නම් අපි ඒ විනාඩි පහක් අරගෙන සක්ම භාවනා සඳහා යොදන්නයි බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න තියෙනවා මට මනින්න ඉඩ තියෙනවනේ ඒක මම තියාගෙන ඉන්නේ අතේ භාවනා කරනකොට මේ ශීල ශික්ෂාව ආරක්ෂා කරනවා කියලා කන්ටම කියලා කියනවා ඒ කියන්නේ සම්මා වාචා කර්ම අමත සමාධිය ඉන්නනම් ආරෂ්ඨාන සමාධියේ අම්මා දිච්චි ඉතරෙන් දාලා ඉතරෙන් දාලා තියෙන්නේ ඒ කියන්නේ දක්වන මේකේ සීල ප්‍රඥා කියන ධර්ම දෙක එකිනෙකට ප්‍රත්‍යুৎපන්න වෙනවා. ප්‍රඥාවෙන් පටන් ගන්න සීලයට යන්නත් පුළුවන්. සීලෙන් පටන් ගන්න ප්‍රඥාවට යන්නත් පුළුවන්. ආගම කියන්නේ අපිට සීලෙන් පටන් ගන්න ප්‍රඥාවට යන්න ඕනේ කියලා. ධර්මය එහෙම සීමා කරන්නේ නැහැ. ඒක නිසා සීලෙන් පටන් ගන්න ප්‍රඥාවට යන්න පුළුවන්. නැත්තම් සීලෙ මොකක්වත් නැතුව ප්‍රඥාවෙන් බැසගෙන සීලය ඇති කරගන්න පුළුවන්. මේ දෙක අතර තියෙන නෝත්‍ය ප්‍රත්‍ය පිළිබඳ ප්‍රශ්නයක් වතුන් තියෙන්නේ ඉතින් ඒක නිසා අඟුලිමාල ගත්තොත්, පටචාරාව ගත්තොත්, බුදුහන්සේ මත ගොඩක් වාඩි වෙන්න පන්සිල් ගන්න නමස්කාරය කියන්නේ කිව්වා නම් අඟුලිමාල මොනව කරන්නේ? පොඩම වාඩිලා නමස්කාරය කියන්නේ මම පන්සිල් දීලි වල කමටහන් දෙන්නම් කියන්නේ කියා නම් එහෙම අඟුලිමාල බුදුහාමුදුරුවෝ කරනවා. අටචාරාවට කිව්වේ නෑ රුදුරිදක් කරන බාපණයක් දාගෙන සිල් අරගෙන ඉන්න කිව්වේ නෑ නම් කිඹට සතිය පිටවන්න පුළුවන් දැම ඉවරයි. ඒ නිසා අපේ හිතේ තරම් ලීනියර් සිස්ටම් එකකට කොරෝඩ් වෙලා තියෙනවා. අපි හිතනවා මේ මේ පූර්ව සුදුසුකම් ඕනේ කියලා. මේක පොලිටික්ස්. ඒ කියන්නේ පොලිටික්ස් කියලා. අපි කෙනෙක් පාලනය කරන්න ඕන ඔබේ ඔබට කහින්න පුළුවන්ද කියලා. කහින්න බෑ නේද? ඉන්න පොලිටික්ස්. කොයි එකකට මනුස්සකම තියෙනවා. ඒ නිසා මේ ත්‍රෝණදන්න සූත්‍රයේ බුදුසසුනන්සේ සඳහන් කරනවා සීලවතෝ පඤ්ඤා පඤ්ඤාවතෝ සීලං නත්ති සීලං නත්ති පඤ්ඤා නත්ති පඤ්ඤා නත්ති සීලං සීල පඤ්ඤා ලෝකේ අග්ගමක් ආයති කියලා. සිල්වතාවට පමණයි ප්‍රඥාව තියෙන ප්‍රඥාවන්තල විතරයි සීල තියෙන්නේ. සීල නැත්නම් ප්‍රඥා නැහැ ප්‍රඥා නැත්නම් සීල නැහැ. සීල ප්‍රඥාව දෙක ලෝකේ අග්‍රම ධර්ම දෙක. ඉතින් ඒක කොහෙන් පටන් ගන්න කෝකටත් යන්න පුළුවන්. ඒ නිසා පටන් අර ගන්නකොට අපි ආගමනුකූලව පටන් ගන්නවා කියන සීලක පිළිතලා සමාධි ශික්ෂා වඩන්නේ කියලා. ධාර්යසංග මාර්ගයට යනකොට සම්මාදිට්ඨි සම්මා සංකප්ප නැත්තම් සම්මා වාචා පහළ වෙන්නේ නැහැ. ප්‍රඥාව නැත්තම් සීලෙ වෙන්නේ නැහැ. සම්මා සංකප්ප නැති බව දර කවදාකවත් සම්මා වාචා ගන්න බෑ. ඒකිනෙකට પરම්පරාවල ධර්ම પરම්පරාව තියෙනවා. සම්මා වාචා නැති කෙනාට සම්මා කම්මන්ත ගන්න බෑ. සම්මා කම්මන්ත නැති කෙනාට සම්මා ආජීවය ගන්න බෑ. ඒවා ධර්ම પરම්පරාවෙන් සාමයේ දෙක අතර අන්‍යෝන්‍ය ප්‍රත්‍යක් තියෙන්නේ. ඒ නිසා දෙක කොයි එකටත් ආසන්න කාරණේ වෙන්න පුළුවන්. සීලයට ප්‍රඥාව ආසන්න කාරණේ වෙන්න පුළුවන්. ප්‍රඥාව සීල ආසන්න කාරණේ වෙන්න පුළුවන්. ඒ හැබැයි කාටවත් කියන්න බෑ සීල් අරගෙන ඉන්න වැඩේට කියලා. ඒක කිසිම කැමති නම් මෙතනින් පටන් ගන්න. ඒ නිසා මේ ශාසනයේ තියෙන ශාසන කියන්නේ ධර්මයේ තියෙන ඒක විවෘත ගතියක් ඒක නිසා මේ මෙහෙම මේ යුතුය කියලා නීතිය ධර්මනම් එතන පොලිටික්ස් කියන දහස් නැහැ. ඒ වෙනේක එහෙම බලන්න පුළුවන් එන්නේ බුදු ජානකසේ ධර්මේශ්වර ඉස්සබුදුනසේ එකක් කරලා නැහැ. ඒක නිසා හොඳ වෙලාවට සෝපාක සුනීත අඟුලිමාල කටජාරාව ඒගොල්ලෝ නිවන් දැකපු තැන් සුද්ධතම ලියලා තියෙනවා. ඔය කිසිම න්‍යායපත්‍යක් නැහැ පාරට. දෙයින් තමයි යාළුවෝ කම්බිලා කියනවා මේ මචං මේ භාවනාව හරියන්නේ කඩප්පුලියන්න විතරයි වගේ මට තේරෙන්නේ. හිතුවක්කාරින්ද අල්ලනටක් ගන්න. අනිත් කට්ටිය මේ කැසකොට ගහගෙන සුදු වැඳගෙන නමස්කාරය කියගෙන යනවා. බුදුරු යන ඕ ගාල ඒගොල්ලෝ තාමත් එක්කනවා. ඒ මොකක් කරන්නේ තු කටාවේ ඉඳගෙන යන මේ අඟුලි මාල්ල සලුට් එක ගාලා ගිහිල්ලත් කියලායි. අපි අන්තිම බස් එක යන්නේ. හරි අමාරු ඒක ඒක මේ මේ විශේෂයෙන් මේ වගේ රටක ඉඳලා කියන්නත් හොඳ නෑ. මොකද මේ මේක මේ පොලිටික්ස් මෙතනදී මේක මේක මේකට වෙන්න මේක තියෙන්න ඕන කියලා කවුරු හරි කියනවනම් එතන පොලිටිකල් එජෙන්ඩා එකක් තියෙනවා. බුදුරජාණන්සේ කාව එහෙම කන්නේ නැහැ. ඒ නිසා අපි විවෘතව තියාගෙන යන් අපි ඒක කියමු මේ නිම වෙච්ච නැති විසඳිච්ච නැති නඩුවක් කියලා. සීලය සමාධියට සුර දෙනවද? සමාධිය සීලයට සුර දෙනවද? නැත්නම් දෙක අන්‍යෝන්‍ය වශයෙන් සත්‍ය වෙනවද කියන එක විවෘත තියාගන්න ඒකට භවනාට බාධාක් වෙන්නේ. ඊයේ කමහන් මොකද මේ මට කිව්වා මේ පෙරදී බලන්න ඉන්නේ කියලා මේ ආනාපාන ප්‍රදමේ සතිය කියන්නේ නැතුව ඉතින් මම ඒ කීප විදියට කරා හැබැයි භාවනා ශිෂ්‍යන් දෙකීම මනසේ තාක්ෂණයක් විතර සතිය හොඳට තියාගන්න පුළුවන් වුණා. මොකද මේ ඉලෙක්ට්‍රොනික දුනා ඒක අය ඇතුළ ඉලෙන් හතරක් පහක් විතරම කියන්නේ ඒ ඒවම සිද්ධ වුණා. ඉතින් ඒ වගේම බලාගෙන ඉතියන්ක වෙන මුකුත් සිද්ධ නැහැ. කොහොම හරි හොඳ මේ ස්පන්දනයක ඇඟ දෝලණය වෙන්නේ ගොඩක් වෙනවා ගොඩක් වාර්තාවක් නෑ ඒක බලාගෙන ඉඳිය ඊට පස්සේ මේ ඇඟේ මේ කුඹියම වගේ හැමතැනම පටන් ගත්තා ඒක බලාගෙන ඉඳිය ඊට පස්සේ හොඳේ ඔන්නේ ඉඳලා සංඥාට දේවල් දේරේම මුත මේක බලාගෙන හිටිය මම කියනවා ඒක වතුර වගේ දෙයක් නෙවෙයි කියලා වගේක් නෙවෙයි ඊට වඩා කන වගේ දෙයක් කියලා ඒක ඒ අහකට වැටෙන හිටියක ඊට පස්සේ මේ වලින් එන්න පටන් ගත්තා මේ බබල්ස් වගේ අර මාල් ටැංකියකේ බබල්ස් ඒ වගේ එනවා කියනවා අන්තිම වෙනකොට පොඩි පොඩි ඉඩ තිබ්බා ඒ ඉඩ අතරතුර මම ආනාපාන මේ උස්මරලක මේ සතිය යන try කරනකොට තේරුණා මේ උස්මරල අන්තර නැති වෙලා ගිහිල්ලා එතකොට කොහොමයි ආනාපාන ආශ්වාස ප්‍රාශ්වාස කියන්නේ ගිහිල්ලා උස්මරලක් නැති වෙලා දරගියට කියුනේ මොකද මට මම දන්නවා මම හුස්ම ගන්න හුස්ම ගන්නවා කියලා මේ හුස්ම නැහැ තේරුනේ වැල්ල තේරුනේ ඊට පස්සේ උදර මේ සිංහලෙන් කියන එක අඩු වෙලා නිකන් ඒ බඩහයි හයිදලා තිබ්බා සක්මන් භාවනාවේදී ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේ දැන් තවත් වෙනස් කිසි මම හිතන්නේ හරියට කෙලින්ගෙන යනවා මම මම දන්නේ මම ඒක සඳහන් කරේ නැත්තේ කියලා මේ කකුල් හුදක කුලේ ගැටෙන විදිය මට පේනවා කකුල් මාරු කරනකොට සිද්ධ වෙන දේවල් ඔක්කොම පේනවා රාශිය සීතල කලු ගති වේදනා ඒව ඔක්කොම තියෙනවා සමහර මේ එන්නේ ඒ ඒවා කලු කරන්නේ මුවේ මේ ඒවා තේනවා ඉතින් මම මේ සක්මන් භාවනාව ගැන මේ ඒ විදිහට අඳුරම තේරුම යම් යම් බයිසිකල් එකක් හදිනවා වගේ. කීවතාවක්. ඉතින් මට හිතුණා සක්මන් භාවනාව මුත් ගියා කියලා. ඒ අනුව තමයි මම ඒ එෆර්ට් එකම මේ ආනාපානසති භාවනාවක් දෙන්නේ කියලා මම හිතන්නේ එතන තමයි මට වැරදුනේ. කොහමරි හැන්දෑවේ ගොඩක් භාවනා සිද්ධුනා කියලා මම අනිවාර්යයෙන් බලාගෙන හිටියා ඒක අසුතුන වෙච්ච දේවල් නොකැඩි කොහොමයි කය කියලා මම දන්නේ. දරාව කියලා දන්නේ නැහැ. ඒතරයි මම තමයි ලක්ෂණ 80 තියෙන නිසා සම්මාන සාමාර්ථය දෙන්න. දෙක මේකට තමයි කියන්නේ සමන් ගියා පිට කෙනෙක් වගේ බලනවා කියලා. අය කොහොම දෙල්ලන් යනවා. ඒනොට මම නිකන් මේ බබා පුසි කරවලා අම්මා බබා දිහා බලන්නේ. බබා hina වෙනවා, කකුල් අත පය හොල්ලනවා. ඉතින් අම්මගේම කැලක් තමයි බබා කියන්නේ උනට බබා දිහා බලන්නේ. අනිත් එක මේ ධාතු පරිශිකාට ඉඩ දෙනවා කියලත් මේකට අපි තාක්ෂණික වචනයෙන් කියනවා ධාතුන් වැඩ. නලියනවා පේනවා, වැగిරෙනවා පේනවා, තද වෙනවා පේනවා, අතරමැදවල පේනවා. ඒ කට කන කය බඩ කියනවා අයින් කරලා ගත්තොත් ඒ සක්මණේදීත් වෙන්නේ ඔය 13 අතර උමාරුවක් විතරයි. සාරි පරියන්කේදීත් වෙන්නේ ඉච්චරයි. ඒ 13 අතර බලනකොට මම යකියා ගන්න දෙයක් නැහැ මොකද ඒගොල්ලෝ නගන්නේ ඒගොල්ලන්ගේ තාලෙට. තව මේ විදිහට සක්මන් කරනකොට කියනවා තාක්ෂණිකෝ කියනවා අනායාසයෙන් සක්මන් කිරීම කියලා. ගොඩේ භාෂාවෙන් කියනවා දිග්ගිය පිටින් ඇවිදිනවා එච්චරයි මම දන්නේ. මේ වමද දකුණද මොනවාක්ද දෙන්නේ දිග්ගිය පිටින් යනවා කියලා. අනේ විදිහට භාවනා විදී කරන මේ රෙජිමෙන්ටේෂන් භාවනාදී කරන මේ හැසිරීම නතර කරලා මුලින් නැත්තර කරන්න ඕනේ කලිවල එයාගේ මට්ටමට යන්න ගියාම මේ හරියට මේ පත හොඳට ඉදිලා ලිපෙන් මාලා ලිපෙ මෙතිසි තරයදලා හැතපෙන්නේ වත හැතපෙනවා කියන එක දන්නවත් දන්නේ නැහැ ඔය සුදු සුදු සුදු කතා එක වෙදි වෙදි විදියට ඒකෝතර ඉතුරුලා කියන ඇඟිටි අහලා දෙන්නේ ඔක්කොම තැම්බිලා මට්ටමට එනවා ඉතින් මේක ගැල්වනයිසින් ඉෆෙක්ට් එකක් මේකේ තියෙනවා. වෙච්ච භාවනාවම රේන්ෆෝස් වෙනවා. ඉතින් ඒක සමස්තයක් වෙන්නේ ඒක කැලි කැලි වෙන්නේ ඒකද අපේ දර්ශනයත් අපේ නිරීක්ෂණයත් සමස්තයක් වෙන ඕනම දෙයක් පිළිගන්න බෑ. එහෙම වෙච්චාම කවදාවත් අනදරයක් වෙන්නේ නැහැ. අවනඩුවක් වෙන්නේ නැහැ. තෝරන්න ගිය ගමන් අවනඩුවක් අනදරයක්. ගිඩිය පිටින් යන්නරින්ද ආය මොකොත් නැහැ නිකන් කුරුල්ලට තටු ආවා අහකට ගියාකට පැන්නා වගේ. ආය අවකාශයට වැන්න පස්සේ මොනවාක්වත් නැහැ හැප්පෙට දෙයක් නැහැ. ඒක හොඳට පුරුදු කරන්ඩ සමාජයක ඉන්නකොට කිසිසේත්ම හසුරවන්න යන්න බෑ. ඒ සමාජය යන්නේ ඒක තමයි කරන්නේ. අපිට ඕනේ දෙයක් මේක හසුරවන්න බෑ. ඒකෝට අපෙන් කිසි ප්‍රශ්නයක් නෑ සමාජෙට. සමාජය අපිට ප්‍රශ්න කරන්නේ නැහැ. අපිට පුළුවන් මලක් පිපෙන්නට බලන්න ඉර පායනකොට. දියල්ලක් කඩාගෙන හිට බලන්න පුළුවන් මේ කියන්නේ ඇති. අදමු කියන්නේ කඩන්නේ නැහැ. ඒ වගේ මේ ශරීරයේ ඒකිනේ ක්‍රියාවලිය දිහා බලනකොට සම්පූර්ණ සංදර්ශනයක් කරනවා. ඒ සංදර්ශනය ලෝකේ තියෙන හොඳම කිසිම වේදමක් නැතුව ලද්දාම දානේ පුතින් පුජ්ජමාන නොමිලේ ලද්දා වූ සංදර්ශනයක් තියෙන්නේ. ඒකට පුරුදු වෙච්ච මනුස්සයාට බාහිර මොන්නම දෙයක්වත් ඕනේ නැහැ. ඒකම අංග සම්පූර්ණයි. ඉතින් ඉන්නේ එළියෙනම. අන්න ලොයි. අය මේකට මාතු දාන්න ඕනක මොකුත් නැහැ. මේකෙන් එළියට යන්න හිතෙන්නේ නැහැ. ඒ මොකද සුත්තමාන පාර. එල්ලකිරි ටික වගේ. එල්ලකිරි.com ඒ නිසා පුළුවන් තරම් බලන්න ඒ ආර්ට් එක. ඉතින් දෙ යන්න ගිහලා ඔහෙ ඉඳගෙන. ඒකට එයා තේරුම් අර ගන්නවා මේ අපි අනුග්‍රහ කරනවා කියලා කියන්නේ. මේ වෙන දෙයකට වෙන්න ඇරලා ඉතින් ඒකෝට අපි සීලක හිටින්න ඕනේ, ශ්‍රද්ධාව තියෙන්න ඕනේ, සතිය තියෙන්න ඕනේ. ඒ ටික හදනකම් අපි රෙජිමෙන්ටේෂන් කරන්නේ. රෙජිමෙන්ට් කරලා දැම්මම පස්සේ පාරට. එයා දන්නව කරන්නේ. ඒ නිසා මේ වාර්තා කියවෙ නැති වුණාට කමන්නේ. ඔහොම කිව්වත් ඇති. ලකුණු 80 දෙනවා මොකද 180කට සතියෙන් ඉඳලා තියෙනවා කියලා ඒක නිසා. ඔච්චර සතියෙන් ඉඳලා තියෙනවා සමහරවිට සතිය කියනකොට ඊට පස්සේ මගේ කකුල ගැහෙන්න පටන් ගන්නවා. ළඟ ඉන්න කට්ටිය කකුල ගැහෙන්නේ නැහැ. ගම්මුණා රැ දෙක විතර කපු එහෙම පටන් අරගෙන සතිය කියනවා පස්සේ මගේ මං කියන්නේ ළඟ අයට බෝ වෙනම හෝ වෙන්නේ නැත්නම් ඉතර වෙලෙදී. ඒ කියන්නේ කන්ටැජියස් යන්නේ නැතුව තියෙනවනම් ඉතර පහුවට යනකොට ඒක කන්ටැජියස් වෙනවා. ඒක මම සතුටුමත් වෙනකොට අහල බලන ඉන්න කට්ටියත් නිකන් කුයි කුයි ගන්න පටන් ගන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ වගේ කෙනෙක් ළඟට ගියාම කිසි කෙනෙකුට බෑ අසතුටුමත් වෙන්න. ඒ යන්නේ පුළු පුළු ඒකට කියන්නේ ෆීල්ඩ් එක කියලා. ඒ ඉලෙක්ට්‍රොමැග්නටික් ෆීල්ඩ් එක වෙන්නේ. ඒකට ගියාට පස්සේ ඕන කෙනෙක් සතුටුමත් වෙනවා. ඒක કૃතිමයි. නමුත් ඒක රේඩියේට් වෙන එකට කියන්නේ good vibrations කියලා. ඒ good vibration ගන්න පටන් ගන්නතර පස්සේ මේ දන්නගෙන නැති කෙනා මොකුත් නැහැ. ඒකට කියන්නේ එහෙම සත්‍යවත්යක් නාට විදේශයක් කියලා එකක් නැහැ කියන්නේ. කය ළඟට ගියත් නෑ දැයි වගේ. කොහෙට ගියත් ගෙදර ගියා වගේ. ඒව නිකන් නිදුකොළ මාර වුණා, විදේශගත වුණා, එහෙම මොකක්වත් නැහැ. ඒ ඕන තැනක එහෙම තර්කලා සුපතික්කිත ගතියක් එනවා. ඒ සීලයේ ගුණයක් තියෙනවා බුදුහාමුදුරන්ගේ සුපතික්කිත පාදවරන් අඩිය දීපඩ පස්සේ ලෙසන් නැහැ කවදාකවත්. ඉතින් හැම වෙලාවෙම නෑ වරින් වර එනවා ඊට පස්සේ අපි ඒක ඒකට ගැළපෙන විදිහට ජීවන රටාව හදා ගන්න ඕනේ. ඒක කිසිම කෙනෙකුගේ එක්ස්පර්ටිසි අවශ්‍ය නැහැ. ඒක වරක් වුණාට පස්සේ සමාන ළඟ තියෙන දැනුම යොදලා නැවත නැවතත් මේ පදම එනකන් ඉක්ලිබ්‍රියම් එනක එනකොට මොකද්ද කරන්න ඕනේ නිකන් හිටපන් කියන තමයි කියන්නේ. දැන් අපි දැන් කරා කියන විනාඩි 11ක් විතර වැඩිපුර. ඉතින් මෙතනින් වෙලාව ගන්නවා සක්මන් භාවනාවට. හතරට අපි නැවත රැස් වෙනවා පරයන්ක භාවනාවට ඒ මතක් කිරීමත් එක්ක අපේ ධර්ම සාකච්ඡා නිමාව සටහන් කරනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම කෙරුවන් සරණයි.